සියලුම දෙනාට තෙරුවන් සරණයි. අද සතියේ විවිධා දිනය අද ඔක්තෝබර් මාසයේ 4 වෙනිදා අද දවසේදී අපි කිසියම් නස්තු ආකාරයකට අද සාකච්ඡාව පවතින්නේ වෙනදා අපි මේ සාකච්ඡාවට සම්බන්ධ කර ගන්නවා ශ්‍රී ලංකාවේ විහාරස්ථානයක සම්බන්ධ වෙන ජයසේන දිසිංහ මහත්මයා ඒ මහත්මයා සම්බන්ධ වෙන්නේ පූජ්‍යපාද පාලුගම දීපානන්ද ස්වාමීන් වහන්සේ වහන්සේගේ අනුශාසකත්වය එහෙම නම් අනුග්‍රහයත් එතුමා අපිට බොහෝ කාලයක් ධර්මයේ කියා දෙමින් සිටිනවා. නමුත් මේ දින කිහිපේ එතුමා සම්බන්ධ වෙන්නේ නැහැ. පසුගිය සති සම්බන්ධ වෙන්නේ නැහැ. අද සම්බන්ධ වෙන්න බැරි බවයි දැනුම් දීලා තියෙන්නේ. ඒ අනුව අද දවසේදී අපි මේ දැන් මොහොතකට කලින් තමයි ඉතාමත්ම කරුණාවෙන් ආරාධනා කර සිටියා නවසීලන්තෙහි වැඩ වාසය කරන පූජ්‍යපාද වැලිමඩ ජිනාලංකාර ස්වාමීන් වහන්සේට අපි දවසේදී වැඩම කර පිට විශේෂයෙන්ම මේ යුරෝපයෙන් සම්බන්ධන කල්යනා මිත්‍රයෝ ඉන්නවා නම් ඒ අයට තියෙන එකම ධර්ම සාකච්ඡා විදිහට මේක මේකට සම්බන්ධ වෙන්නේ කියලා. ශීලමු දෙනා වෙනුවෙන් ඉතාමත්ම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගන්නවා. ඔකේ අනුකම්පාවෙන් අද දවසේ වැඩම කළවට දාලා පූජ්‍යපාද වැඩිමඩ දිනාලංකාර ස්වාමීන් වහන්සේ උන්වහන්සේ අපිට සතියේ දින දෙකක් අභිධර්ම දේශනාව කියලා දෙනවා දැන් අවුරුදු ගණනාවක් තිස්සේ. ඉතින් අද දවසේදී මම උන්වහන්සේගෙන් ඉල්ලා සිටියා ස්වාමීන් වහන්සේ අපිට සූත්‍ර දේශනාවක් පදනම් කරගෙන අපිට ධර්ම දේශනාවක් කරන කරන ලෙස ඉතින් ඒ අනුව අද ගෞරවනීය ස්වාමීන් වහන්සේ අනුත්තර නිකායේ සූත්‍ර දේශනාවක් අධිපති ධර්ම සම්බන්ධ වූ සූත්‍ර දේශනාව අපිට පැහැදිලි කරලා දෙන්න ලෙස කියා දෙන්න බවට අපිට මතක් කර සිටියා.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 මේ ඉරිදා දවසේ මේ මුතුන්ට ධර්ම දේශනාවක් සිදු කරන්නට අවස්ථාව සැලසී. අද මේ ධර්ම දේශනාව තුලින් පොදු බෞද්ධ පින්වතුන්ගේ සද්ධාවන්ත බෞද්ධ පින්වතුන්ගේ ධර්මඥානය දහම් දැනුම තමන්ගේ ජීවිතයට එක්කාසු කරගෙන පාවිච්චි කරන්න පුළුවන් ආකාරයේ ධර්ම කරුණු ටිකක් අපි ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ හැම දිනාම මේ කාලය මිඩංගු කරලා මේ අහන ධර්ම දේශනාව තුළින් තමන් විදිහට යම් කිසි වැදගත් ධර්ම කරුණටයක් ගන්නට අවස්ථාව සැලසීවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. මතක් කරන්න කැමති මේ කාගේ හරි මයික් එකක් ඕන්ලා තිබෙනවා සද්දේ එනවා. ඒ මයික්ස් ඕෆ් කරගන්න. මම මේ අදාළ මාත්‍රකාවට බැසගන්න පළමුවෙන් මේ උපමාවක් සහිත වූ සූත්‍ර පාඨයක එන කොටසක් මම ඉදිරිපත් කරගත්තා සෑම දිනාගේම දැන ගැනීම පිණිස මේ සූත්‍ර කොටාසේ මෙන්න මෙහෙම පැහැදිලි කිරීමක් එනවා හිමවන්තං භික්කවේ පබ්බත රාජං නිස්සාය මහාශාලාතීහි වඩ්ඩීහි වඩ්ඩಂತಿ කියලා මේ හිමාලයේ තිබෙනවා කවුරුත් දන්න මේ පර්වත රාජයා කියන්නේ හිමාල පර්වත රාජයා. ඉතින් මේ හිමා හිමවත් පර්වත රාජයා හේතු කරගෙන ඒ හිමාල පර්වත රාජයා නිසා හිමාල පර්වතයේ නිසා මේ මහා ශාලා ඒ කියන්නේ මහා ගස් ඒ වගේ මහා වෘක්ෂයෝ ක්‍රම තුනකින් දියුණුවට වැඩිවීමටපත් වෙනවලු. දැන් බලන්න හිමවන් හිමාලයේ තිබෙන පර්වත රාජයා නිසාවෙන් ගස්කොලන් එහෙම නැත්නම් වෘක්ෂයෝ ගස් ආකාර තුනකින් දියුණු වෙනවා ආකාර තුනකින් වැඩෙනවා. මොකද්ද ඒ ඒ තමයි සාඛා පත්ත පලාසේන වඩ්ඩන්ති. ඒ කියන්නේ ගහේ තිබෙන්නා වූ කොළවලින් අතු කොළ අතු වලින් කොළ අතු පතර වැඩෙමින් මේ අතු හැදෙනවා කොළ හැදෙනවා දලු හැදෙනවා මෙන්න මේ අතු දාලා කොළ දාලා හැදෙන්නේ කුමක් නිසාද අර හිමවතී තිබෙන්නා වූ පර්වත රාජයා නිසා. දෙක. තච පපටිකාය වඩ්ඩಂತಿ. ඊළඟට ගහේ අතුවල තිබෙනවා මේ පොත්ත. දැන් මේ පොත්ත හොඳට ඝනට ගහක් ගත්තාම පුංචි ගහක තිබෙන්නා වූ පොත්තයි වැඩිච්ච ගහක තිබෙන්නා වූ පොත්තයි ආකාර දෙකක්. මේ ලා ගහක පොත්ත කඩන්න පුළුවන්. සමහර ගස්වල ලා ගහේ පොත්ත නිකන් නියපොත්තෙන් හූරන්න පුළුවන්. නියපොත්තෙන් කඩන්න පුළුවන්. හීරුවම යනවා. ඒ තරම් මේ පොත්ත ලායි. හැබැයි වැඩිච්ච ගහක පොත්ත එහෙම නියපොත්තෙන් කඩන්ට හූරන්ට බෑ. ඒ පොත්ත ඝනයි. ඒ ගහට හොඳ ආරක්ෂාවක් සංවිධානයේ ආරක්ෂාවක් ඒ වගේම ආවරණයක් හරිගස්සලා දෙනවා මේ පොත්ත. එනිසා ගහේ පොත්ත ගහට ආරක්ෂාව පිණිස වැඩෙනවා ඒකට කියනවා තච පපටිකාය වඩ්ඩಂತಿ. සමහර ගස්වල තිබෙනවා පොතු හරි ඝනයි සමහර වෙලාවට පොත්තම ලෑල්ලක් වගේ වෙනවා. ඒ වෙලා තියෙන්නේ ඒ ගහට ඕනෑ පදමට පොත්ත වැඩිලා තිබෙන නිසා. එතකොට මේ පර්වත රාජයා නිසා ගහක ඔය පොත්ත වැඩෙනවා. පොත්ත ඝන වෙනවා. පොත්ත හැදෙනවා. මේ කරුණ තුන හොඳට බලන්ද බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ මේ අරගෙන තිබෙන්නා වූ ස්වාභාවික ධර්මයන් තුල තිබෙන වස්තුන්ගේ තිබෙන්නා වූ පණිවිඩය උපමාව ඒ ඉගැන්වීම කොච්චර අපිට හිත සාධනයේ පිණිස ධර්ම අවබෝධයේ පිණිස හිතන් හිතීම පිණිස උපකාර වෙනවද කියලා. දැන් ඒ පර්වත රාජයා නිසා ගස් කොළන් වැඩෙනවා අතුපතර කොළ දළු දාලා හැදෙනවා ගහේ පොත්ත වැඩෙනවා දැන් කරුණු දෙකයි පෙග්ගු සාරේන වඩ්ඩන්ති කියලා කියනවා ඒ වගේම තමයි දැන් මේ විදිහට පොත්තෙන් ආරක්ෂා වෙලා වැඩිච්ච ගහ අතුත් හැදිලා කොළත් හැදුනයින් පස්සේ මහ පොළොවේ තිබෙන්නා වූ සාරය හොඳට ගහට උරාගෙන ගහට ලැබිලා ඒ වගේම ගහ වැඩුණයින් පස්සේ මයික්ස් ඕෆ් කරගන්නවා නම් හොඳයි. ගහ වැඩුණාට පස්සේ හැදෙනවා ගෙඩි. මේ ගෙඩි එහෙම නැත්නම් පළදාව ඒ නැත්නම් ඒකින් ලැබෙන්නා වූ ප්‍රතිඵලය තමයි ඊළඟ. දැන් බලන්න කරුණු කීපයක් සිද්ධ වෙනවද කියලා කරුණු තුනක්. සාඛා පත්ත පලාසේන වඩ්ඩන්ති කොළ අතුරුරි කියලින් ගහ වැඩෙනවා. එකයි දෙක තච පපටිකාය වඩ්ඩන්ති ගහේ තිබෙන්නා වූ කඳේ තිබෙන්නා වූ ආවරණීය වූ ආරක්ෂාව ආරක්ෂා වන්නා වූ ඒ පොත්තෙන් ගහ වැඩෙනවා. අනෙක් කාරණේ තමයි පෙග්ගුසාරේන වඩ්ඩන්ති. ඵලදාවෙන් ඒ ඵලදාවෙන් එහෙම නැත්නම් ගෙඩි වලින් ගෙඩි හැදීම තුලින් ඒ ගහ වැඩෙනවා. ඔය උපමාව ඉදිරිපත් කරලා ඔය කාරණය ඉදිරිපත් කරලා මේක බාහිර සිද්ධියක්. සාමාන්‍යයෙන් වැඩි ජනයාට වුණත් තේරුම් ගන්නට පුළුවන් හොඳ ප්‍රබල සාධකයක් මේ ඇස් ඇරලා හිතන්න පුළුවන් ගතියක් තිබෙන්නා වූ මිනිස්සෙකුට හොඳට පුංචි ගහක් දිහා දැකලා ලොකු ගහක් දිහා දැකලා හිතන්න පුළුවන් හොඳ සාධාරණ ප්‍රබල මේ ධර්මයක් මේක උපමාවක්. පිටුමන් තරණයි දැන් මේ උපමාව ඉදිරිපත් කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව කරුණු තුනක් මේ බාහිරව තිබෙන්නා වූ කාරණය පණිවිඩය ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ ඇතුළතට ගන්නවා ඇතුළත ගන්නවා කියලා කියන්නේ මේ තමන්ගේ හිතට තමන්ගේ මනුස්ස හිතට සම්බන්ධ කාරණයක් කියලා දෙනවා. ඒව මේවකෝ භික්ඛවේ සද්ධං කුලපතින් නිස්සාය. ඒ කියන්නේ ඔය කියපු උපමා වගේ සද්ධං කුලපතින් නිස්සාය කියන්නේ ශ්‍රද්ධා සම්පන්න වූ යම්කිසි පවුලක් නිසා. එහෙම නැත්නම් සද්ධා සම්පන්න වූ ඒ ජේෂ්ඨයන් නිසා ශ්‍රද්ධා සම්පන්න වූ ගිහි ජීවිතයක් ගත කරන්නා වූ ඒ කුල දෙටුවන් නිසා කුලපතියන් නිසා අන්තු ජනෝ තීහි වඩ්ඩී වඩ්ඩති ඒ කියන්නේ ඒ ආශ්‍රය කරගෙන සිටින්නා වූ ඒ ජනතාව එහෙම නැත්නම් ඒ ප්‍රධානයෙන් මුල් කරගෙන ඉන්න ජනතාව කරුණු තුනකින් වැඩෙනවා ඒ තමයි සද්ධාය වඩ්ඩති. සද්ධාවෙන් වැඩෙනවා සීලේන වඩ්ඩති. සීලෙන් වැඩෙනවා ප්‍රඥාව වඩ්ඩති. පඤ්ඤාය වඩ්ඩති. ප්‍රඥාවෙන් වැඩෙනවා. මේක අපේ ජීවිතයට එක්කාසු කරගන්න ඕනේ. හිතන්න ඕනේ මේ කොට්ඨාසය යොදලා ඒ තමයි දැන් මේ වැඩසටහන දිහා බැලුවාම මේ නොදකින්න නොපෙනෙන නමුත් කටහඬෙන් අහන කියන මේ පින්වතුන්ගේ මේ මණ්ඩලයක් තියෙනවනේ යම්කිසි ඒකරාශි වීමක් තියෙනවනේ එතකොට මේ අතර යම්කිසි කෙනෙක් ප්‍රධාන වෙලා ඒ ප්‍රධානියා එහෙම නැත්නම් ඒ මූලිකයා ආශ්‍රය කරගෙන වටේ ඉන්නා වූ අය වටේ ඉන්නා අයට ඒ යම්කිසි වැඩිමක් යම්කිසි දියුණුවක් සිද්ධ වෙනවා. ඒ දියුණුව සමයි සද්ධාවෙන් වැඩෙනවා, සීලයෙන් වැඩෙනවා, ප්‍රඥාවෙන් වැඩෙනවා. මේ කරුණු තුනෙන්ම මේ වැඩෙනවා. ඉතින් අපි ආන් ඒ වගේ සද්ධාවෙන් වැඩෙන්න උපකාර වන්නා වූ අය ආශ්‍රය කරන්න ඕනේ. අර හිමවත වගේ හිමවත් රාජයාගෙන් හිමවත් රාජයාගෙන් හේතු කරගෙන අර ගස් කොළන් අර කරුණු තුනකින් වැඩෙන්න වගේ. ඒ නිසා එවැනි ධර්ම අපේක්ෂා කරන එවැනි වදනයක් අපේක්ෂා කරන මේ පින්වත් හැම දිනාටම මම අද ඊළඟට ඉදිරිපත් කරගන්න තියෙන පොඩි කාරණයක්. මේ සාමාන්‍යයෙන් අදට ලැබිලා තිබෙනා වූ වේලාවට අනුකූලව පොඩි ධර්ම කරුණු ටිකක් තමයි අපි මේ මතු කරලා පෙන්වන්නේ. මේ පින්තුන් අහලා ඇති මේ ධර්ම කාරණේ මේක පෙර මේ ඒ තමයි සංකත ධර්මයන්ගේ තිබෙන්නා වූ ස්වභාව ලක්ෂණ තුනක් කියලා දෙනවා. තීනිමානි භික්කවේ සංකතස්ස සංකත ලක්ෂණානි. මහණෙනි ධර්ම කරුණු තුනක් තිබෙනවා ලක්ෂණ තුනක් තිබෙනවා සංකත ධර්මයන්ගේ. අසංකතේ වගේ නෙවෙයි සංකත ධර්මයන්ගේ. සංකතේ කියලා කිව්වේ හේතුවක් කාරණයක් නිසාවෙන් ඇති වෙලා මතුවලා හටගෙන තිබෙන්නා වූ දේ හේතු නිසා ඇතිවෙච්ච හේතු නිසා හටගත්ත හේතු නිසා මතුවෙච්ච දේවල් වලට සංකත කියලා කියනවා. ආන්නේ මේ සංකත ධර්ම ලෝකයේ බොහෝම තියෙන ලෝකේ හැදිලම තිබෙන්නේ ওই සංකත ධර්මයන්ගෙන්. ලෝකයේ පිළිලා තිබෙන්නේ සංකත ධර්මයන්ගෙන්. ලෝකයේ කියන්නේම සංකත ධර්මයන්ටයි. එතකොට මේ සංකත එහෙම නැත්නම් හේතුයෙන් හටගෙන හේතුන් ඇති වෙලා හේතුයෙන් මතුවලා තිබෙනා වූ මේ ධර්ම වල තිබෙනවා ඒවා තුල විතරක් හම්බ වෙන සංකත ධර්ම ගාව විතරක් තිබෙන සංකත ධර්මයන් ඇතුළත විතරක් තිබෙන සංකත ධර්මයන් ළඟ පමණක් හම්බ වෙන ධර්මතා තුනක් තියෙනවා. අපි කියාගෙන ගියේ සංකත ධර්මයන්ගේ තිබෙන්නා වූ ලක්ෂණ තුනක්. සංකත ධර්මයන් ළඟ පමණක් තිබෙන වෙනත් තැනක නොතිබෙන ඒ ලක්ෂණ තුන තමයි උත්පාද උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්‍ය තත්තං පඤ්ඤායති. ලක්ෂණ තුනක් තිබෙනවා. ඒ තමයි සංකත ධර්ම ගාව සංකත ධර්ම ඇතුළත සංකත ධර්ම ආශ්‍රයේ තිබෙන එක ලක්ෂණයක් තමයි ඉපදීම කියන ලක්ෂණය ඒකේ තියෙනවා. ඊළඟට විනාශය කියන එක තිබෙනවා. වයෝ පඤ්ඤායති, තිතස්ස අඤ්‍යතත්තම් පඤ්ඤායති කියන්නේ ජරාව එහෙම නැත්නම් තිබිච්ච දේ අනිත් අත්‍යයකටපත් වෙනවා ජරා ස්වභාවය කියන එකයි එකින් කියන්නේ. එතකොට උත්පාදය ඊළඟට ජරාව ඇතිවීම, දි รา යෑම සහ නැතිවීම කියන කරුණු තමයි මේ කියන්නේ. මේ ලක්ෂණ තුන ඇත්ත වශයෙන්ම තේරුම් ගැනීම අමාරුයි. අපි සංකතත් එක්ක ඉන්නේ ඒක හැබෑව. සංකත ධර්මات එක්ක ඉන්නවා සංකත ධර්මයන් හසුරවනවා සංකත ධර්මයන් වලට වෙන නම් ගම් තියලා අපි කතා කරනවා ඒ වගේම සංකත ධර්මයන් අපිට ලෝකයේ වශයෙන් අපි ඒවා අල්ලාගෙන ඉන්නවා ඉතින් මේ සංකත ධර්මයන්ගෙන් හැදිච්ච ශරීරයක් පරිහරණය කරන සංකත ධර්මයන්ගෙන් ඇතිවෙච්ච හිත පරිහරණය කරන සංකත ධර්මයන්ගෙන් මේ ඇතිවෙච්ච මතුවෙච්ච කරුණුකාරණා රාශියක් ඔතාගෙන කියාගෙන වවාගෙන හදාගෙන ඉන්න අපිට ඒ සංකත ධර්මයන්ගේ තිබෙන්නා වූ ලක්ෂණ ටික තේරෙන්නේ. ඒක තමයි අඩුව. ලක්ෂණ ටික වැටෙන්නේ. ඒක තමයි අඩුපාඩු. දැන් මේ නිසා සංකත ධර්මයන් අස්සේ තිබෙන්නා වූ මේ කරුණු ටික නොදන්නා නිසා නොතේරෙන නිසා වටහා ගන්නට බැරිකම නිසා අපිට අසංකතය අහුවෙන්නේ අපිට අසංකතය තේරෙන්නේ ඒ කියන්නේ සංකතයේ තිබෙන ටික තේරෙන්න බෑ දැන් ලක්ෂණ ටික ඒක නිසා අසංකතයේ තේරෙන්නේ අපි යන්තම් පොඩ්ඩක් ඔය වචන දෙක තුනක් එක්කාසු කරගෙන ඔහොම කතා කරනවා ඔය ඔය ලක්ෂණ. තවත් එකක් තමයි තේරුම් ගන්න ඕන සංකත ධර්මයි සංකත ලක්ෂණයි කියන්නේ එකක් නෙවෙයි දෙකක්. දැන් එහෙම වුණා නම් සංකත ලක්ෂණයි සංකත ධර්මයි කියනක වෙලා එක වුණා නම් ඕක ඔය වචන දෙක තුනක් වෙනම පාවිච්චි කරන්න කිසිසේත්ම අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. සංකත ධර්ම වල ආභ්‍යන්තරයේ ඒවට ගැඹුරින් ඇතිලා ඉබිලා කැවිලා වැදිලා ඒ වගේ මාක් වෙලා තිබෙන දේ තමයි සංකත ලක්ෂණය කියලා කියන්නේ. සංකත ලක්ෂණ අපිට තේරෙන්නේ සංකත නම් ඔය ඉතියේ ඔය දන්නවා. ඉතින් මේක හැදුනේ මේකෙන් මේක හැදුනේ මේකෙන් කියලා ඒවා සම්පූර්ණම නෙවෙයි නම් ගොඩ ගොඩ වල හැටියට අපිට තේරෙනවා. ඔය නිසාවෙන් සංකත එක්ක ඉන්න අපිට ඔය සංගත ලක්ෂණ පිළිබඳව දැනුම වැටහීම තීරුම අහිමි වෙච්ච නිසා අහිමි වෙලා තිබෙන නිසා අපිට මේ සංකත ධර්මත් එක තව තව දිගට සිද්ධ වෙනවා අසංකතය වෙන්නේ. ඒක නිසා මේ අසංකතය අවු කරගන්නට සංකත ලක්ෂණ තේරුම් ගන්න දෙපේ ඔය වැඩේට අවශ්‍ය කරනවා යම්කිසි පටිපදාවක් යම්කිසි ක්‍රමයක් යම්සි පිළිවෙලක් අවශ්‍ය වෙනවා. ඔන්න ඔය පිළිව මේ ඔය සංකතවල තිබෙන ලක්ෂණ හොයා ගැනීමේ පිළිවෙල බුදුරජාණන් වහන්සේ හොයාගත්තා. සංකත ලක්ෂණ හඳුනා ගන්න සංකත ලක්ෂණ තේරුම් ගන්න පිළිවෙල ක්‍රමවිදිය මාර්ගය ප්‍රතිපදාව තමයි ආරියෂ්ඨාංගික මාර්ගය. ඒවාට බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ওই වැඩ පිළිවෙලට යොදලා පරිහරණය කරන්නට අවස්ථා කීපයක් තැන් කීපයකුත් දේශනා කළා තිබෙනවා. අපි ඕක මේ විදිහට හිතමු. එක තැනක බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මෙන්න මෙහෙම ඒකයි තීනානි භික්කවේ ආධිපතේ යානි කර්මාන්තින ආධිප අත්තාදීපතේයන් ධම්මා ලෝකාධිපතියන් ධම්මාධිපතියන් කියලා. දැන් මේ අධිපතිකම කියලා කියන එක දැන් මේක අපිට සිංහල භාෂාවක් හසුරුවාගෙන උපන්දා ඉඳලාම සිංහල භාෂාවකින් කනවැකිලා සිංහල භාෂාවට නැඹුරුව සිංහල චින්තනයක් එක ඒ භාෂාව හසුරවන්නා වූ මන් තිබෙන අපිට මේ අධිපති කියන වචනේ ඇහෙනකොට නිකන් තේරෙන්නේ ප්‍රධානියෙක්. ඒ වගේම නිකන් ලෝකුකමක් කෙනෙක්. ඊළඟට මූලිකයෙක්. ඔය වගේ අදහසක් ඉන්නේ. මේ ආධිපති කියලා කියන්නේ මොකක්ද? මෙතන ඊ වගේම එකක් නෙවෙයි අධිපති ආධිපති කියලා එහෙම තිබුණත් මෙතන කියන්නේ මේ වෙන කතාවක් වෙන දෙයක් මේ කියන්නේ. ඔය පාවිච්චි කරනම සමාජයේ පාවිච්චි පරිහරණය කරපුවම අදහසම කෙලින් මෙතනවා එනවා නෙවෙයි. ඔය පටලැවිල් අපි මේ කතාව කරගෙන යනකොට निराකරණය කරගන්න ඕනේ. මේ අධිපත්‍ය කියලා කියන්නේ මෙතන මුල් වෙන ධර්ම කාරණේ කියන එකයි. මුල් වෙනවා ඒ වගේම ප්‍රධාන කාරණයක් වෙනවා මුල් වෙනවා ආන්නේ ඒ මුල් වෙන්නා වූ කාරණයට කියනවා ආධිපතේය ස්වභාවය අධිපති ධර්මයේ කියලා. දැන් ඒ කියන්නේ මු අධිපතිය කියලා කියන්නේ ඒක ප්‍රධානම කාරණයක් වෙනවා. ප්‍රධානම කාරණයක් වෙනවා ප්‍රධානම සිද්ධියක් වෙනවා ඒකයි අධිපතිය. එතකොට ඒ වගේ ප්‍රධාන සිද්ධියක් වෙන මොකටද ප්‍රධාන වෙන්නේ? ඒකත් අපි ඉස්සරහට කියමු. ඔන්න දැන් ප්‍රධාන වෙන, මූලික වෙන, ශ්‍රේෂ්ඨ වෙන, ජේෂ්ඨ වෙන දේ තමයි මේ ආධිපති ධර්ම කියලා කියන්නේ. ඒක කියනවා අත්ත ලෝක ධම්ම කියලා කරුණු තුනක් තියෙනවා. දැන් එක වෙලාවකට අත්ත අධිපති ප්‍රධාන කාර්යයක් වෙනවා. ඒකේ අර්ථ කියලා කියන්නේ මෙතන මේ තමන් කියන එකයි. ජීවිතය කියන එකයි. ඒකයි මේ කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. සමහර වෙලාවට ලෝක සිද්ධිය ලෝකය ප්‍රධාන වෙනවා. සමහර වෙලාවට ධර්මයේ ප්‍රධාන වෙනවා. ඇත්තට මේ මොකටද මේ ධර්මයේ ප්‍රධාන වෙන්නේ? ඇයි ලෝකයේ ප්‍රධාන වෙන්නේ? ඇයි තමන් ප්‍රධාන වෙන්නේ? මොකටද? ඒ තමයි අර ලක්ෂණ තුන තේරුම් ගන්නට. ඒ කියන්නේ සංකත ධර්මයන්හි හැඟවිලා කිඳා පැහැලා යටට හැංගිලා තිබෙන්නා වූ ඒ ලක්ෂණ තුන තේරුම් ගන්නට යන වැඩපිළිවෙලක් තියෙනවනේ අන් ඒ වැඩපිළිවෙලට යනකොට මේ ඒ වැඩපිළිවෙල එහෙම නැත්නම් මාර්ගය ආරෂ්ඨාංක මාර්ගයේ යනකොට ඒකට ඒකට ගැම්මක් අවශ්‍යයි ආන්නේ ඒ ගැම්ම ගන්නේ මෙන්න මේ කරුණ මුල් කරගෙනයි. අපි බලමු මෙහෙම. බුදුරජාණන් වහන්සේ සූත්‍රය ඉදිරිපත් කරනවා මේ මේක භික්ෂුන් භික්ෂුන් වහන්සේලා වශයෙන් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. නමුත් ශ්‍රාවකයන් වහන්සේලා ඔක්කොටම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට යොදා ගන්න පුළුවන්. ඉද භික්කවේ බික්කු අරඤ්‍ය ගතෝවා රුක්ඛ මූල ගතෝවා ශුඤ්ඤාගාර ගතෝවා ඉති පටිසංචික්කති දැන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ අපි කියනවා මේ පාරෙත් පුළුවන් වාහනේත් පුළුවන් ගෙදර ඉන්න කොටත් පුළුවන් මේ ඊළඟට ඔෆිස් එකෙත් පුළුවන් ඔය නාන තොටුපළෙත් පුළුවන් ගඟෙත් පුළුවන් ඔහොම ඉතින් මේ අපි ටිකක් ඕක කියනවා. හැබැයි සතිපට්ඨානයට අනුව ඒකේ ඇත්තකුත් ඉවෙනවා. හැබැයි මේ මෙතනදී හැබැයි බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම මේ වැඩේට ස්ථාන තුනක් නම් දක්වලා තිබෙනවා. ඒකත් අපිට බැහැර කරන්න බෑ. අරඤ්‍යගතෝ අරුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා කියලා කියනවා. දැන් මේ තමයි ස්ථාන තුන. දැන් මොකටද මේ ස්ථානත්වන පරිභාෂා නිකන් නිකන් ඉන්නේ නෑ. මේකේ තියෙන්නේ අර මාර්ග ධර්ම ඇති කිරීමට මාර්ග ධර්ම වැඩිවීමට අවශ්‍ය කරන ප්‍රදේශ ස්ථාන. ඒ ගිය බිත්සුන් වහන්සේ ওই ස්ථාන ආශ්‍රය කරගෙන අරණ්‍යක හෝ විවේක රෝක්ෂ මූලයක හෝ විවේක සාගත වූ ශුන්‍යagaraයක හෝ ඉඳගෙන මේ විදිහට මෙනෙහි කිරීමක්, කල්පනා කිරීමක්, සිතා බැලීමක් කරනවා. පටිසංචික්කති. මේ භික්ෂුන් වහන්සේලා හිතනවා මම මහාන උනේ නකෝ පනාං චීවර හේතු අගාරස්මානගාරියම් පබ්බජිතෝ මම මේ සිවුරු පෙරවගෙන ලස්සනට ඉන්ට හිතාගෙන නෙවෙයි මහාන උනේ න පින්ඩපාතේතු න සේනාසනේතු න ඉතිභාව භවාභව හේතු ආකාරස්මානගාරයෙන් පම්බයිතු මම මේ දානේ ටිකක් වළඳලා පහසුවෙන් ඉන්න හිතාගෙන මහාන වෙච්චේකුත් නෙවෙයි න පින්ඩපාත හේතු කියන්නේ කෑම ටිකක් ගන්න දාන ටිකක් වළඳන්ට මේ පින්ඩපාතේ ලබාගෙන හොඳට මේ සාංගික දාන පොළවල් වල හිස් අඩු පුරවන්ට එහෙම නෙවෙයි දැන් මේ කවුද හිතන්නේ මේ අර භික්ෂුන් වහන්සේ? සිවුරු පිරිකර නිසා නෙවෙයි, පින්ඳපාත නිසා නෙවෙයි, න සේනාසන හේතු. ගයක් දොරක් නැතුව ඊළඟට මේ කුටි සේනාසනයක් හදාගෙන විහාරයක් හදාගෙන පන්සලක් කාරණයක් හදාගෙන ඉන්න නෙවෙයි. මම ආනෝනේ. අනිත් එක තමයි නයිති භව භව හේතු ඒ කියන්නේ මේ ජීවිතය මේ විදිහට වෙන්න ඕනේ මේ ජීවිතයේ මේ විදිහට හිතන්න ඕනේ මේ විදිහට පවත්වන්න ඕනේ මේ විදිහට ගලප ගන්න ඕනේ කියලා සම්පත්‍ය ප්‍රාර්ථනාවෙන් එහෙම නැත්නම් තවත් මොන මොන හරි ලබාගත යුතු ඔය කියපු දේවල්ට පරිබාහිර තවත් දෙයක් වෙනනම් ඒව ලබා ගැනීම හේතුවකින්වත් කීර්තියක් ප්‍රශංසාවක් ඒවත් අන්තර්ගතව ඒවා නිසාත් නෙවෙයි මහණුනි. දැන් කොහේ ඉඳලාද මෙයා හිතන්නේ මේ? මේ අර ඉස්සල්ලා කියපු ස්ථානවලට ගිහිල්ලා දැන් මෙයා මේ භික්ෂුන් වහන්සේ හිතනවා. දැන් Taman හිතාගන්න තියෙන්නේ මේක මම විවේකව ඉඳගෙන දැන් බණහන්නා වූ බුද්ධං සරණං කියලා බුදුන් සරණ ගිය, ධම් සරණ ගිය, සංඝුන් සරණ ගිය ගිහි ශ්‍රාවකයෝ ගිහි ශ්‍රාවිකාවොත් මේකට අන්තර්ගතයි. මේ චින්තනය අවශ්‍යයි මේ. ඒගොල්ලොත් හිතනවා මම මම බෞද්ධයෙක් උනේ මේන්න මේ විදිහටයි කියලා. මම බෞද්ධයෙක් උනේ ගයක් දොරක් හදාගෙන හොඳට ඉන්නවා කියන එක නෙවෙයි ඊළඟට මේකේ අඩුපාඩු පුරවා ගන්නටත් නෙවෙයි හොඳට ඇඳලා පැනලා කාලා නටලා ඉඳ ඉන්නත් නෙවෙයි. බිතුන් වහන්සේ හිතනවා මෙහෙම මම මහන උනේ අපිචකෝමි ඕතින්නෝ ජාතියා ජරා මරණේ. ඒ කියන්නේ මේ ජීවිතය ඕතින්නෝ ජාතිය. ඒ කියන්නේ ඉපදීම කියන ස්වභාවයෙන් මේක පිරිලා. ඉපදීම කියන එකෙන් මේ ජීවිතය පිරලා තියෙන්නේ. වහගෙන තිබෙන්නේ. ඒකෙන් යට වෙලා. ඕතින්නෝ ජරා. මේ ජීවිතය ජරාවෙන් යට වෙලා, ජරාවෙන් වැහිලා, ජරාවෙන් ආවරණය වෙලා තිබෙන්නේ. මේක ජරාවට ගොදුරු වෙනවා. ඕතින්නෝ මරණයෙන්. ඒක නිසා මේ ජීවිතය මරණයෙන් වැහිලා මරණයෙන් ගැලිලා මරණයෙන් එළිලා තියෙන්නේ. ඒ විතරක්ද ඕතින්නෝ ශෝකේහි මේ ජීවිතය ශෝක වලින් පිරීලා ශෝක වලින් අහුවෙලා ශෝක වලින් ඇතිලා තියෙන්නේ. ශෝක වැළඳගෙන තිබෙන්නේ. අනිත් ඒ විතරක්ද නැහැ. හිතේ හිර කරගෙන තිබුණත් ඕතින්නෝ පරිදේවේහි ඇඳීමෙන් පිරිච්ච ජීවිතයක් ඇඳීමෙන් ගොඩාක් යට වෙච්ච ජීවිතයක් මේ තියෙන්නේ ඒ විතරක්ද නැහැ ඕතින්නෝ දුක්ඛේහි මේ මුළු ජීවිතේම පැලීම් කැපීම් කෙටීම් ඊළඟට වසවිස කැවීම් පිච්චීම්, දැවිලි, තැවිලි ශාරීරික දුක්ඛයන්ගෙන් මේක යට වෙලා පිරීලා මේක ඉතිලා තියෙනවා. ඊළඟට ඕතින්නෝ දෝමනස්සේහි උදේ ඉඳලා හැන්දෑව වෙනකල්ම හිත අසතුටු වීම. හිත දූෂණය වීම. හිත දුම්නසටපත් වීමකින් පිරලා තිබෙන්නේ. ඒ වගේම තව තියෙනවා පීඩිත වෙනවා ඊළඟට ගොඩාක් මේ උපායාස ස්වභාවයන් උපායාස ගතියෙන් දුම්නස් ගතියෙන් දුකින් ඒ වගේම තැවීම් ස්වභාවයෙන් පිටලා තිබෙන්නේ ඊළඟට කියනවා දැන් ඔය බලන්න ජාතිය ජරාවෙන් මරණයෙන් ශෝක වලින් ඇඬීම් මේ වැළපීම් වලින් ශාරීරික දුක් වලින් මානසික දුක් වලින් මානසික ආතති පීඩා වලින් මේක පිරලා තිබෙනවා ඊළඟට මේ හිතනවා මේ විදිහට මේ පිරලා තිබෙන්නා වූ මේ දුක් ගොඩෙන් මේ තිබෙන්නා වූ දුක් ටිකෙන් අපේව නාම ඉමස්ස කේවලස දුක්ඛස්කන්ධස්ස අන්තක්‍රියා මේ කියලා තිබෙන්නා වූ දුක් ගොඩෙන් මේ කියපු දුක් ලිස්ට් එකෙන් අයින් වීමක් අන්තක්‍රියා පඤ්ඤායේත අයින් වීමක් තිබෙනවාද ආන්න ඒක බලාගෙනයි මම මේ මහාන වුණේ. පැවිදි වුණේ. මහාන වෙනකොට මම යම්කිසි ප්‍රමාණයකට මට තිබිච්ච මිල මුදල්, ගෙවල් දොරවල්, නෑදෑයෝ, හිත මිත්‍රයෝ ඔක්කොම අයින් කළා. අනගාරියම් පබ්බචිතු. මම එහෙම හිතකින් අතාරින්න තිබෙන දේවල් අතහැරලා දාලා මම ප්‍රෞද්ධාවටපත් වුණා. ඉතින් එහෙම වෙලා ආයේ අතහැරපු දේවල් පිළිබඳව පතපතා ගැලි ගැලි ආයේ යන්න මට සුදුසු නෑ කියලා හිතනවා. එහෙම වුණා ඒ ඊට වඩා පහත් තත්යකටත් පත් වෙන්න සුදුසු නෑ. හොඳයි එතකොට දැන් මේ විදිහට මෙනෙහි කරනවා. පැවිදි උනේ යම් කිසි Tamante හිමිවෙච්ච කාම සම්පත්තියෙන් Tamante තිබිච්ච කාම සම්පත්තියෙන් අතහැරලා. ඒ නිසා මම නැවත එතෙන්ට යන්න හොඳ නැහැ. නොමේ තං අසපති රූප මට සුදුසුත් නැහැ ඒ වගේ තත්වයකට. ඔය විදිහට Taman හිතනවා මෙනෙහි කරනවා ඔන්න සංකල්පනාවක් හදනවා. ඔය විදිහට හිතනකොට අර ඔය විදිහට ක්‍රමයෙන් හිතාගෙන යනකොට තමන් පිළිබඳව තමන් කරපු වැඩේ තමන් මේ බාරගත්ත වැඩේ ওই විදිහට හිතාගෙන හිතාගෙන මෙනෙහි කරන කරුණු කාරණා දාලා ගලපලා යනකොට අර හිතේ ඇතුලේ හැංගිලා නැතුව තිබිච්ච අර මේ අර ලීන ගති ඒව නැති වෙලා ඊළඟට හොඳට හිතට ඇති වෙනවා පුදුම විදිහේ වීරියක්. හොඳ ප්‍රබල වීරියක් ඇති වෙනවා. ආන්නේ ඒ වීරිය ඇවිල්ලා උපට්ඨිත සති අසම්මුත්ත. ඊළඟට වීරිය ඇති වෙනවා වගේම නැති වෙනවා කාරණයක්. ලීන භාවයේ නැති වෙනවා, හැකිලිච්ච භාවයේ නැති වෙනවා හිතේ. වීරිය ඇති වෙනවා අර මුලා වෙච්ච ගතිය නැති වෙනවා සිහිය මතු වෙනවා ඒ වගේම තමයි පස්සද්ධ කායෝ එහෙම එනකොට Tamanට හරි සන්තෝෂයක් සෑල්ලුවක් කයේ සෑල්ලු භාවයක් ඇති වෙනවා සමාහිතං චිත්තං ඒ කියන්නේ හිත ඒකාග්‍රතාවයටපත් වෙනවා දැන් බලන්න මෙතන කරුණු කීපයක් කිව්වා. වීරිය ඇති වෙනවා, සතිය මතු වෙනවා, පස්සද්ධිය කියන එක ප්‍රීතියට බරයි ප්‍රීතිය ඇති වෙනවා. හිතේ එකක එකතාවය කියලා කියන්නේ සමාහිත චිත්තේ ඒ ගතිය ඇති වෙනවා. දැන් බලන්න සැඟවිලා තිබිච්ච අර ධර්ම කුසල ධර්ම කියලා කියන ධර්ම ටික සද්ධා ඉන්ද්‍රිය ධර්ම ටික කොහොමද කැළවෙලා මතුවෙලා හොඳට දැන් රිකිලි දාලා හිතේ මතුවෙන තාලේ. ඔය ටික ආවන් පස්සේ අර තමන්ගේ තිබිච්ච අකුසල චේතනා ඒවා හරිය ලේසියෙන් අයින් කරන්න පුළුවන්. ඒ වගේම කුසලය හරිය පහසුවෙන් වඩන්න පුළුවන්. අකුසලම් පජාති කුසලම් භාවේති. ඒ වගේම තමයි යම්කිසි වැරදි සහගත දෙයක් තමාගේ ජීවිතයේ තිබුණා නම් හරි පහසුවෙන් අයින් කරන්න පුළුවන් සාවජ්ජං පජාති. ඒ වගේම නිවැරදි දෙයක් තමා තුළ ඇදකුද දෙයක් තිබෙනවා නම් ඒක අයින් කරලා නිවැරදි දේ මතු කරගන්න පුළුවන් අනවජ්ජං භාවයේදී. ඒ වෙනකොට තමන්ගේ ජීවිතය නිවැරදි තත්වයටපත් වෙනවා වගේම සුද්ධං අත්තානම් පරිහරති. ඔය වැඩ ටික අවසානයේදී උනේ මොකද්ද? ප්‍රතිඵලය මොකද්ද? වීර්ය හිතේ කිදා බෑපු ගතිය ගිලා බෑපු ගතිය කඩා වැටිච්ච ගතිය ලෙඩ වෙච්ච ගතිය ඒ වගේම තමයි නිකන් ගිලන් වෙච්ච මේ අංශභාග ගතිය මේ හිතේ තිබිච්ච ඒක නැති වෙලා යන හොඳ ප්‍රබෝධමත් ඍජු ගතියක් වීරිය ගතියක් ඇති වෙනවා ආන්න එතකොට කුසල වීර්යය මතුවුණා එනකොට සිහිය මතුවෙනවා හරි පහසුවෙන් අනිත් ඒවා අයින් කරන්න පුළුවන් ආන්න ඒ සමාහිත ගතිය ඒ සතුටු ගතිය ඒ සිහිය ගතිය ඒ වීර්ය ගතිය යොමු කරනවා කොහෙටද අන්න අර කියපු සංකත ධර්මයන්හි තිබෙන්නා වූ සංකත ලක්ෂණ ටික පෙන්වුම් කරන தത്വයට ප්‍රඥාවෙන් යොමු කරනවා ආන්නේ ඒ වැඩේ කරන්ට උපකාර වෙච්ච එක දෙයක් තමයි අන්න අර විදිහට තමාගේ ජීවිතය පිළිබඳව හිතීම. ඒකට කියනවා අත්තාධිපතේ ධර්මය කියලා. තමාගේ ජීවිතය පිළිබඳව හිතනවා මෙනෙහි කරනවා තමාගේ ජීවිතේ මං ආවේ මේමයි මං මේ විදිහටයි මෙහෙම කරේ මට මෙන්න මේකයි මේකෙන් කියන්න ඕනකම තියෙන්නේ. මං මම මේ වෙලාවේ හිතන හැටියට මේ ලෝකයේ ඉන්නා වූ මේ කටහඬට මේ මේ නොදකපු බිසුණු වහන්සේ නමකගේ කටහඬක් මේ අහන්නේ. මේ කටහඬෙන් මේ කියන ටික අහගෙන ඉන්නේ ස්වාමින් වහන්සේලා නෙවෙයි කියලා මම විශ්වාස කරනවා. එතකොට මේ ඉන්නේ මේ ශ්‍රී ලංකාවේ ඉපදිච්ච විදේශ රටවලට ගිය පින්වතුන්. මේ පින්වතුන්ටත් ඒ වගේම මේ ඔය කියපු කාරණේ වගේම මුල් කරගෙන හිතන්න හොඳ දෙයක් තිබෙනවා. ඒ තමයි මම පිටරටට ආවේ මම මේ රටකට ආවේ ලංකාවෙන් ඉඳලා නිකන් නෙවෙයි. මගේ දූ දරුව වෙන්නේ. ඒ වගේම තමයි මගේ ස්වාමියා වෙන්නේ. මගේ භාර්යාව වෙන්නේ. ඒ වගේම තමයි මගේ මං අතෑරපු ටිකක් තිබෙනවා ලංකාවේ. මගේ අසල්වැසියෝ, මගේ ගහකොළ, ඒ වගේ මං හිටපු පරිසරයේ ඇලදොල ගංගාවල්, ඒ වගේ මගේ නෑදෑයෝ, මාත් එක්ක පුංචි කාලේ ඉඳලාම හැදලපු හැදෙච්ච කතා කරපු යාළුවෝ හිත මිත්‍රයෝ, මගේ පාසල ඔය ඔක්කොම ටික මගේ භාෂාව, මගේ නගරය, මගේ ගම රටට ඔය ටික ඔක්කොම අයින් කරලා මං ආවේ. මට යම්කිසි දෙයක් ලැබෙන්න තිබුණා නම් මම ඒවත් අතහැරලා දාලා ආවේ. ඇයි කුමක් නිසාද? මං ආවේ මගේ ජීවිතය ගොඩනගා ගන්නටයි. ඒකනේ ආවේ පරමාර්ථය ඕකනේ. එතකොට නම් ආගේ අයගේ හිතේ තියෙන්න ඕන ඒ නිසා මම ඒ වගේ කැපකිරීමක් කරලා ඒ වගේ කැපකිරීමක් කරලා ඒ වගේ අදිෂ්ඨානයක් ආපු ස්ථානයකින් මුහුද පැනලා ආපු මගේ ජීවිතේ තියෙන්න ඕනේ. ඒ තමයි පංචශීලයේ හොඳට තියෙන්න ඕනේ. ඒ වගේම අද තිබෙනවා ගොඩක් අය තිබෙනවානේ මේ එක එක ලස්සනට වැඩි ස්වභාවයේ ලස්සනට බෙද වෙනවනේ. දැන් අපි කියනවා මේ අහියංගන පැත්තේ ඉන්නවා මේ වැඩි ගම්මාන. දැන් ඇත්තටම නැද්ද නෑ කියලා කියන ඒ කියන්නේ වැදු කියලා කියන මම මේ අදහස් කරන්නේ මේ ඔය සතු මරාගෙන කනවනේ. ඒගොල්ලෝනේ වැදු කියලා කියන්නේ. නමුත් අද තිබෙනවා මේ සමහර පරිසරවල මේ රටේ තිබෙනවා ඒ වැඩි ගති ස්වභාව එක්තරා විදියකට මොඩර්නයිස් කරලා ලස්සන කරලා ඒක නිකන් ඔය අපි කියන්නේ බාබකියු ටයිප් එක කියලා. ওই වගේ දැන් අපි යනකොට ඔය දැන් තැන් වල ඔය මිනිස්සු පුච්චගෙන කන ස්වභාවයක් තියෙනවා. ඒ වගේ තත්ත්වවලට එහෙම නැත්නම් අපි හිතමු සතු මරණ තත්ත්වයටපත් වෙන්නේ නැතුව අන අර වගේ පංචශීලය ආරක්ෂා කරන ඒ වගේම තමන්ගේ පවුලට හොඳ ආරක්ෂකෙක් වෙන තමන්ගේ ස්වාමියාට හොඳ හිතවතෙක් වෙන හිතවතෙක් හිතවතියක් වෙන භාර්යාවට හිතවතෙක් වෙන දරුවන්ට මවක් පියෙක් වෙන්නා වූ ගුණය තියෙන්න ඕනේ වගේම අර තමන්ගේ ජීවිතේ කඩාවට ගන්න හොඳ නැහැ. දියුණුවෙන් ඇවිල්ලා කඩාවට ගන්න හොඳ නැහැ. ආන්න ඒ වගේ තමයි අපේ ජීවිතේ සද්ධාව කියන එක අඩු වෙච්ච ගතිය තව පිටරටට ආවන් පස්සේ තව වැඩි කරගන්න මොකක් හරි දෙයක් කරන්න ඕනේ. හැබැයි එකක් සතුටු වෙනවා ඒ තමයි මේ ධම්මයට සටහන් තුළින් ආන්නේක හොඳට සිද්ධ වෙනවා. ඒ නිසා මේ විදිහට තමන්ගේ ජීවිතේ ඇයි මම මේ දේ කළේ? ඇයි මම මේ කැපවීම කළේ? මට මොකද්ද පරමාර්ථය? මට මොකද්ද හේතුව? ඒ නිසා මම මේකින් වැටෙන්න හොඳ නෑ කියන කාරණය අපේ දරුවෝ වටන්න හොඳ නැහැ කියන කාරණය හොඳට තියෙනට තමා ආශ්‍රයේ ඉන්නා වූ කෙනාට තමන්ගේ යම්කිසි දෙයක් ලබා දෙන්න කල්යාණ මිත්‍රෙක් වෙන්න ඕන. ඒක නිසා තමයි මම අර ආරම්භක මූලික කාරණේ කිව්වේ සද්ධා කුල සද්ධාම් කුලපති නිස්සාය අන්තෝ ජනෝ මේ තීහි වඩී වඩන්ති කියලා. ඒකට තමා තුල මේ ඔය විදිහට තමා මුල් කරගෙන හිතන්න ඕන. දෙක කතමංච බික්කවේ ලෝකාධිපතිය දෙවෙනි කාරණේ කියනවා මේ විදිහට දැන් ලෝකය මුල් කරගෙනත් ප්‍රධාන කරගෙන ওই විදිහට හිතනවා කොහොමද හිතන්නේ ඒ තමයි විවේක සීනාසනයක් ආශ්‍රය කරගෙන කියලා හිතනවා දැන් භික්ෂුන් වහන්සේ මම මහාන උනේ සිවුරු නිසා නෙවෙයි මම මහාන උනේ දානේ වළඳන්ට නෙවෙයි ඒකා බලාගෙන නෙවෙයි මම මේ හොඳට කාමරයක් සේනාසනයක් පන්සලක් ආරණ්‍යයක් හදාගෙන ඉන්න නෙවෙයි මම පැවිදි මේ කීර්ති ප්‍රශංසාව මේ ජීවිතයේ යම්කිසි නම්බුනාම තත්වයකට පෙරලා ගන්නටත් නෙවෙයි මම මේ මට තිබිච්ච යම්කිසි ප්‍රමාණයක් අතහැරලා දාලා මම මේ ප්‍රෞජ්‍යාවටපත් උනේ ජාතියෙන් ජරාවෙන් මරණයෙන් අයින් වෙච්ච නිදහස් වෙච්ච ඒ වගේම දුක්ඛ ස්කන්ධයන්ගෙන් අයින් වෙච්ච තත්වයකටපත් වෙන්නයි එහෙමපත් වුණා ඒක ඒ වගේ දුකක් කෙලවර කරන්න මම මේ යන වැඩ පිළිවෙලට තමයි මම මේපත් උනේ එහෙම ආපු මම එහෙම ඇවිල්ලා මම විස්තරකණේ කරන්න ඕනේ නෑ කාම විතරක වලට යට වෙන්න හොඳ නැහැ. ව්‍යාපාද විතරක වලට යට වෙන්නත් හොඳ නැහැ. විහිංසා විතරක වලට අනිත් එක්කෙනාට හිංසා පීඩා කරන්නා වූ තත්වයට ව්‍යාපාද කරන තත්වයට මම්පත් වෙන්න හොඳ නැහැ කියලා අර වික්ෂුන් වහන්සේ හිතනවා. දැන් මේ හිතන්නේ මෙන්න මේකයි. මේ ලෝකයේ ඉන්නවා බලවත් අය. බලවත් මානසික අර්ථයන් කියනවා අයිනෝ. ඒ තමයි දේවතාවෝ බ්‍රහ්මයෝ සමහර විට 이르දිවන්ත අය මෙන්න මේ අයට ළඟ දුර තිබෙන්නා වූ දේවල් පේනවා. ඒ 이르දිවන්ත අයට දිවි දේවතාවන්ට බ්‍රහ්මයන්ට ඒ වාගේම ඒ හොඳට මනස දියුණු වෙලා පරචිත් විඥාන ඥානයේ තිබෙන දුර තිබෙන්නා වූ අදුර ඉන්න අයගේ හිත බලන්න පුළුවන් ශක්තිය තිබෙන්නා වූ බලය තිබෙන අය ඉන්න අපේ ගුණෝ ගැන හරියාකාර දැනන එහෙමයි ඉන්නවා. ඒ අයට පේනවා මං හිතන දේ. මගේ හිතේ වැඩ කරන දේ. මං හිතන කාම විතර්කය. මං හිතන ව්‍යාපාදේ මගේ හිතේ පවත්වන තරහව මගේ හිතේ පවත්වන්නා වූ විහිංසාව මං ඇති කරගන්නා වූ ලෝභ සිත් මං ඇති කරගන්නා විරිසියා සිත් මේවා පේනවා ඒක නිසා ඒ අය දැක්කොත් මේක මගේ හිතේ තිබෙන්නා වූ දේ දැක්කොත් මගේ හිතේ තිබෙන අදහස් කැත අදහස් කාම අදහස් ඒවා දැක්කොත් ඒවා එයාට පෙනුනොත් මට ඒක අනාත්මයක් ඒක හොඳ නෑ ඒක නිසා මම පරිස්සම් වෙන්න ඕනේ කියලා හිතනකොට අන්න අර ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙනවා. වීරිය හැදෙනවා, ඉස්සලා කියපු ආකාරයෙන් ඊළඟට මම ඒ වගේ සද්ධාවකින් මහණෝනේ මහණ වෙලා මේ විදිහට මම නිකන් ඉන්න හොඳ නැහැ මේ විතරක වලට ගොදුරු වෙන්න හොඳ නැහැ කියන එක ඇති කරගත්තයින් පස්සේ අර වීරියයි සතියයි සමාධියයි ඒ ಗುಣ ටික අන්න හැඟවිලා තිබිච්ච ටික මතුවලා ඉදිරිපත් වෙලා මෝරලා එනවා ඒ කුමක් නිසාද ඒ තමයි ලෝකය පිළිබඳව ලෝකයේ ඉන්න අය පිළිබඳව ඒ මුල් තැන දීලා එහෙම නැත්නම් ඒ අය ප්‍රධාන කරගෙන අනිත් අයට අහුවේ පෙනෙයි දැනෙයි කියන කාරණය මුල් කරගෙන හික්මියකටපත් වුණා. දැන් මේ මේ කාලේ තිබෙනා වූ දෙයක් තමයි මිනිස්සු බොහොම පරිස්සමෙන් බොහොම පරිස්සමෙන් යම් යම් තැන්වලදී වැඩ කටයුතු කරන හේතුව හැම තැනම CCTV. හැම තැනම CCTV දාලා ඒක රෙකෝඩ් වෙනවා. ඉතින් ඒක නිසා මිනිස්සු සමහර තැන්වල යනකොට බොහෝම කල්පනාවෙන් යනවා. විශේෂයෙන්ම කරන්නේ මේ ඔය ඩ්‍රයිවිං කරනකොට. ඩ්‍රයිවිං කරනකොට ඔය සමහර තැන්වල ඒ CCTV එකට අහු වෙයි. ඒකේ වදි. කියලා ඒ අර කියන්නේ රෝඩ් නීතියක් තියෙනවනේ පාරේ මාර්ග නීති ඒවාට සංවර වෙනවා. හැබැයි ඒක හොඳයි. ඒ වගේම හිතලා එහෙම CCTV වලට බයෙන් Taman ආරක්ෂා වෙනවා වගේ CCTV කැමරාවල් තියෙන තැන් වලින් මොකක්වත් වරදක් කරන්න යන්න කරන්නේ නැහැ වගේ CCTV කැමරා නැති තැනත් ඒ විදිහට කරන්න පුළුවන් නම් හරිම හොඳයි. ඒ වෙලා ඒ වෙලාවට අපි හිතන්න ඕනේ මේ CCTV එකට පේන්නේ එතනින් යන එක විතර. නමුත් CCTV කැමරාව වගේ මනස දියුණු කරගත්තා වූ දෙවියෝ, බ්‍රහ්මයෝ, ඒ වගේම මිනිසයන්ට ඔය ඒ එතනින් යන එකක් නේ දුර වුණත් පේනවා, දැනෙනවා, දකින්නවා, දැක බලා ගන්න පුළුවන්. ආන්න ඒ වගේ හිතනකොට තමන් පරිස්සම් වීමට අකුසලයේ අයින් කිරීමට සතිය වඩා ගැනීමට ඒක උපකාර වෙනවා. ඒ උපකාරය ගොඩාක් රුකුලක් වෙනවා. අර සංකත ධර්මයන්ගේ තිබෙන්නා වූ සංකත ලක්ෂණ ටික තේරුම් ගන්නට. වටහා ගන්න. ඊළඟට තව කාරණයක් තිබෙනවා. ඔය කිව්වේ දිරුව දිවස් තිබෙන්නා වූ ඒ වාගේම පරිසිට ඥානීය තිබෙන්නා වූ අය පිළිබඳව ලෝකය මුල් කරගෙන අනිත් එක තමයි මේක. අපි තවත් හිතනවා මේ මේ විදිහට ඒ තමයි ධර්මයේ මුල් කරගෙන. දැන් මම මේ ධර්ම මාර්ගයේ යන්නේ කුමක් නිසාද? මේ කිසිම දෙයක් නිසා නෙවෙයි. දුක් ගොඩක් කෙලවර කරගන්න, අයින් කරන්න. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තිබෙන්නේ තාමත් පරිපූර්ණ පිරිසිදු උතුම් ධර්මයක්. ඒ ධර්මයේ තිබෙනවා හරි වටිනාකමක්. හරියට පටලවන් නැතුව ගලපලා දේශනා කරපු නිසා ස්වාකාත ගුණී බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තිබෙනවා. ප්‍රඥාව තියෙන තැනට සද්ධාව කියලා නැහැ. එතෙන්ද සීලය දාලා නැහැ. ඒ වගේම සීලයේ තිබෙන තැනට සමාධිය දාලා නැහැ. සීලයේ තියෙන තැන සීලය, සමාධියේ තියෙන තැන සමාධිය, ප්‍රඥාව තියෙන තැන ප්‍රඥාව, ඒවට අවශ්‍ය කරන්නා වූ ආධ්‍යාත්මික ගුණ හැම එකක්ම ගලපලා දේශනා කරපු නිසා ස්වාකාතයි. ආරම්භයේ ඉඳලා ක්‍රමානුකූලව වැඩමින් වැඩමින් යන්න තියෙන නිසා ස්වාකාතයි. ওই වගේ ධර්මයක් බුදුරජාන් වහන්සේ දේශනා කළානේ. ඊළඟට අනිත් අය බලපු එකක් මට පේන්නේ ඒ නිසා තමන්ම ගිහිල්ලා දකින්න ඕන බලන්න ඕන දිනු කර ආන්න ඒ නිසා සම්දිත්තික ගුණෙන් යුක්තයි ධර්මය. තමන් දකිනකොට වෙන කෙනෙක් කිව්වත් එකයි නොකියවත් එකයි Taman හොතට දකින. අකාලික ගුණේ. ඒයි පස්සික ගුණේ. ඊළඟට ඕපනායක ගුණේ අර ඥානවන්තයන් විසින් දැකිය යුතු ධර්ම ස්වභාවය කියන මෙන්න මේ ප්‍රඥාවට ගෝචරය කරන්නා වූ ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියන්නේ. එතකොට මේ ධර්මය අදටත් ලෝකේ තියෙනවනේ. ඒ ධර්මයේ අදටත් ලෝකේ තියෙන නිසා මගේ ආශ්‍රයේ ඉන්නා වූ සබ්‍රහ්මචාරින් වහන්සේලා මගේ ආශ්‍රයේ ඉන්නා වැඩිහිටි ස්වාමින් වහන්සේලා ඒ වාගේම සම ස්වාමින් වහන්සලා මේ ස්වාමින් වහන්සලා මේව දන්නවා මේ ධර්මයේ මේක දකින. එතකොට මේ මගේ ළඟ ඉන්නා වූ මගේ පරිසරයේ ඉන්නා වූ මා වටා ඉන්නා වූ මගේ ඇසුරේ ඉන්නා වූ අනිත් ස්වාමින් වහන්සේලා අනිත් යෝගාවචරයෝ අනිත් සත්පුරුෂයෝ ඒ දේශනා කරපු ධර්මෙන් දැකගෙන දැවලාගෙන දැනගෙන තමයි ජීවත් වෙන්නේ ජීවිතේ පරිහරණය කරන්නේ එතකොට එවැනි ධර්මයේ දකින්න පිරිසක් අතර ධර්මයේ දන්නා පිරිසක් අතර මම නොදන්නා කෙනෙක් හැටියට ඒ ධර්මයෙන් අසරණලා ඉන්න හොඳ නැහැ කියලා හිතනකොට ඒ ධර්මයේ මාත් කොහොම හරි දැනගන්න ඕනේ කියන හැඟීම ඇති වෙනවා ඔය ධර්මයේ පිළිබඳව හිතනකොට. ඇයිද? අනිත් ස්වාමීන් වහන්සේලාට ඒක තියෙනවා නම් මට ඇයි මට බැරි මේ ධර්මයේ මට දැනගන්න කියන හැඟීම ඇති වෙනවා. අන්න එතකොට ඇති වෙන්නේ මොකද්ද? ධර්මයට මුල් තැන දෙනවා, ධර්මයට ගරු කරනවා, ධර්මයට අධිපතිකම කර බාර දීලා ඒකින් තමන්ගේ අකුසල් දුරු කරගන්නවා කුසල් වඩා ගන්න. ඔන්න ඔය විදිහට ධර්ම කරුණු තුනක් තිබෙනවා ප්‍රඥාව, සද්ධාව ඒ මතු කරගෙන මේ ඉන්ද්‍රිය ධර්මයන් වඩවාගෙන මෝරවාගෙන අකුසලෙන් අයින් වෙන්නත් කුසලෙන් වැඩෙන්නත් වරදෙන් අයින් වෙන්නත් නිවැරදියෙන් තමන්ගේ ජීවිතය හදාගන්නත් ආන්න ඒ ශක්තිය හදලා ඇතුණෙන් පස්සේ මුලින් සඳහන් කළා වූ සංකත ධර්මයන්හි ගැලී තිබෙන්නා වූ සැඟවී තිබෙන්නා වූ නියමම නියම ලක්ෂණය ඒ අර කිව්වනේ ලක්ෂණ තුනක් සංකත ධර්මයන්ගේ උපාද ලක්ෂණය ඊළඟට වැය වී යන මිය යන ලක්ෂණය අනිත් එක තමයි ජරාවටපත් වෙන ඒ කියන්නේ පිටස් අඤ්ඤතත්තං කියපි ලක්ෂණය දැනගන්න පුළුවන්කම ලැබෙනවා ආන්න ඒ සංකත ලක්ෂණ දැනගන්න ඉහළ තලයක් එපෑ මානසික ආන්න ඒ ටික දැනුණු පස්සේ අසංකත ධාතුව අපිට හම්බ වෙනවා ඒ කියන්නේ නිර්වාණ අවබෝධ වෙනවා ඉතින් මම මේ වෙලාවේදී මෙන්න මේ කරුණ ටික තමයි මේ පින්වත්තුන්ට මතක් කරේ. එතකොට ධර්ම කරුණු තුනක් කිව්වා මොකද්ද? අත්තාදීපතේය, ලෝකාදීපතේය, ධම්මාදීපතේය. මේ තමන්ගේ ජීවිතය ගැන හිතලා කරපු කැපකිරීම ගැන හිතලා ඇතිවෙච්ච නැතිවෙච්ච ಗುಣ වගාව සිද්ධ කරගන්න නැතිවෙච්ච ಗುಣ අවදි කරගෙන වගාව සිද්ධ කරගන්නවා ලෝකයේ තිබෙන්නා වූ ස්වභාවය ගැන හිතලා අනිත් අයට මම වංචනීකයෙක් එහෙම නැත්නම් අනිත් අය මගේ හිත දකී කියලා ඒ කාරණේ මුල් කරගෙන තමන් වරදින් අයින් වෙනවා. ඒ වගේම තමයි ධර්මයට මුල් තැන දීලා අධිපතිකම දීලා කරු කරලා ඒ ධර්මාධිපතිය වශයෙන් ධර්මය වඩා ගන්නවා. ඉතින් ඇත්ත වශයෙන්ම ඔය බුද්ධ ශාසනයේ ඔය කරුණ සිද්ධ වුණේ ওই විදිහට තමයි. ওই විදිහට තමයි බුද්ධ ශාසනය සමහර වෙලාවට ස්වාමින් වහන්සේලා මේ භාවනා කරන්න ගියන් පස්සේ මමත් කවදා හරි ওই ධර්මයේ තේරුම් ගන්නවා කියන හැඟීමෙන් ධර්මය අවබෝධ කරගන්න ගියා. සමහර අය මම බුදුරජාණන් වහන්සේ රවට්ටන්න බෑ කියන අදහකින් ගිහිල්ලා මහන්සි වෙලා ධර්මය අවබෝධ කරගත්තා ඉන්නවා. සමහර අය මමත් කොහොම හරි අනිත් අය වගේම කැප වෙලා මේව අතහැරලා යන්න ඕනේ කියන හිතින් ගිහිල්ලා මහාන වෙලා ධර්මාභූත කරගත් අය ඉන්නවා. ඉතින් අපිටත් බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය කාරණේ තමයි මේ මුල් කරගෙන අපේ හිත වඩාගෙන අපේ හිත වඩාගෙන දියුණු කරගෙන යන්න තියෙන්නේ. ඒ නිසා තවත් තිබෙනවා කාරණයක් ඒ තමයි මේ කියපු ටික අපේ ජීවිතයට එක්කාසු කරගෙන ඒ ජීවිතය ධර්මයෙන් පෝෂණය කරගෙන ධර්ම සන්තෝෂයක් විඳගෙන ලෝකයේ තිබෙනා වූ දේවල් වල රැස් කරගෙන සන්තෝෂයක් නෙවෙයි යම් කිසි දෙයක් එක්කාසු කරගන්නට ලෝකේ වශයෙන් තිබෙනා වූ දේවල් එකතු කරගන්නට එකතු කරගන්නට එකතු කරගන්නට දුක කරදරය පීඩාව ආරක්ෂා සංවිධාන යෙදීම වැඩි වෙන්න වැඩි වෙන්න කරදර වැඩි අතහැරීම අයින් කිරීම සැහැල්ලු වීම මේවා වැඩෙන්න වැඩෙන්න හිතේ නිදහස හරියට වැඩි වෙනවා. ඒ නිසා ආන්න ඒ ගුණය ගිහි ජීවිතයක් ගත කරන්නා මේ පින්වුතුන්ගේ ජීවිතවලටත් එක්කාසු කරගෙන අත්තාධිපති වශයෙන් ජීවිතය ගැන මක් හදාගෙන ලෝකාධිපති වශයෙන් ජීවිතය ගැන දැකීමක් හදාගෙන ධර්මාධිපති වශයෙන් ලෝකයේ පිළිබඳව තමන්ගේ ජීවිතය පිළිබඳ දැකීමක් හදාගෙන පාරමී පුරාගෙන හැම දිනාටම පරම ශාන්ත වූ පරම නික්ලේශී ස්වභාවයෙන් යුක්ත වෙච්ච ඒ වගේම පරම සැපෙන් යුක්ත වෙච්ච කිසිම කාලයක දුකක් කරදරයක් නැති ඇඳීමක් වැළපීමක් කායික පීඩාවක් නැති සදාකාලික ශාන්ත සැපේ වූ නිර්වාණ ධාතුව අවබෝධ වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා අද ධර්මයේ ඇසීම සෑම දිනාටම නිවන් පිණසම හේතුවක් උපනිශ්‍රේ කාරණයක්ම වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමින් මම මේ අවස්ථාවට යෙදිච්ච ධර්ම දේශනාව පින් අනුමෝදන් කිරීම වශයෙන් මේ විදිහට හමාන කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු සායනාච කල්‍යාණ මිත්‍රේනි සංකත ධර්මයන් සමුදායකට වට වෙලා කොටු වෙලා සංකත ධර්මයන් වශයෙන් පවතින සත්‍යයක් වන අපි සංකත ධර්මයන්ගේ ලක්ෂණ හඳුනා ගැනීමමයි කළ යුතු වන්නේ එමය ප්‍රඥාව වන්නේ කියන කාරණාවත් ඒ වගේම ඒ ප්‍රඥාව ඇති කර ගැනීම සඳහා නම් අපි කළ යුතු වන්නේ කුමක්ද කියන දේ අනුගමනය කළ යුතු පිළිවෙත කුමක්ද කියන කාරණාව විශේෂයෙන්ම ගිහි වුවත් පැවිදි වුවත් ඒ අරමුණ හැබැයි බෞද්ධයෝගේ ඒකායන අරමුණම නම් අපේ අරමුණ අරමුණ ඒ සඳහා අපි කළ යුතු ක්‍රියාමාර්ගය කුමක්ද කියන කාරණාව පූජනීය වැලිමඩ ජිනාලංකාර ස්වාමීන් වහන්සේ අපිට මනාව පැහැදිලි කරලා දුන්නා. ඉතින් සම්බන්ධ වෙලා ඉන්න සියලුම කල්යාණ මිත්‍රයින්ට අපේ තිබුණා නම් කිසියම් උනන්දුවක් වීර්යයක් ඒ වීර්යය තව දහස් ගණනකින් වැඩි කරගන්න නොතිබුණා නම් උනන්දුවක් ඒ වීර්යය ඇති කරගන්න ආකාරයට උන්වහන්සේ අපිට උපහරණ ඇතුව දේවල් පැහැදිලි කරලා දුන්නා. ඉතින් අපි මොනතරම් වාසනාවන්තද මේ ආකාරයේ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ අසුර ලබන්නේ. සාදු සාදු හොඳයි. උන්වහන්සේගෙන් ප්‍රශ්න අහන්න මම කාලය වැඩි ගන්න ඒක අසාධාරණයි කියලා හිතනවා. ඒ නිසා මම කල්යනා මිත්‍රින් යොමු වෙනවා ඔබට තියෙනවා නම් ගෞරවනීය ස්වාමීන් වහන්සේට ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තවදුරටත් කාරණා පැහැදිලි කරගන්න. මම ආරාධනා කරන්නේ මුලින්ම යුරෝපයේ ජීවත් වෙන කල්යනා මිත්‍රින්ටයි. නම් වලින් නොකියවත් යුරෝපයේ ජීවන මිත්‍රයන් ඕගොල්ලෝ දන්නවා ඕගොල්ලෝ කොහෙද ඉන්නේ කියලා. ඒ නිසා යුරෝපයේ මිතුරුන් මිතුරු මිත්‍රයන් ඉස්සෙල්ලාම ප්‍රශ්න යොමු කරන්න මේ ඔබ වෙනුවෙන් කරන වැඩසටහන නිසා. ගබ්බර මහා සංඝරත්නයේ අවසරයි සියලුම කල්යාණ මිතුරු මිතුරියන් කෙනුත් අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ මම අද මේ සාකච්ඡාවට සහභාගී වුණේ විනාඩි 10ක් 15ක් පරක් වෙලයි මොකද මේ කාල වේලාවේ වෙනස මම දැනගෙන තිබුණේ නැහැ මේ මේ සංකල්ප ධර්මයන් පිළිබඳ කරපු සාකච්ඡාවේදී මට බොහෝ දුරට මේ වැටහි කිය දෙයක් තමයි මේක දැන් උදාහරණයකට කිව්වා නම් දැන් රෝස මලක් ආ මේ රෝස මල මේක සංකත ධර්මයක් කියලා මේ කල්යාණ මිතුර මිතුර මිතුරන්ගේ අසුරෙන් ලබාගත් දැනුම තියෙනවා. නමුත් ඒ වුණාට අර යටිහිත කියනවා ඉතින් ওই රෝස මල තමක් නැහැ දවස් දෙකක් විතර කෝච්චියක දාගෙන තියෙන්න පුළුවන් ඊට පස්සේ නම් ඔක විසික් කෙරුවට කමන්නේ නැහැ නේ ගෙඩෙන් ඕක කියලා යටි හිතෙන් ඒක ගෙනල්ලා දානවා නම් පස්සේ මට තේරෙනවා මගේ හිත මේ හැමදාම මගේ ජීවිතේ සංසාරයක් මේ ජීවිතේ මා හිත විසින් මේ මෙහෙම දෙනීලා තියෙනවනේ මාව රවට්ටලා තියෙනවනේ කියලා. නමුත් අර මේ මොහොතට එක මොහොතකදී අර රැවටීමක් ඇති වෙනවා. අන්න මේ පිළිබඳ මේ යම් කිසි උපදේශයක් ලබා දෙන්න පුළුවන් නම් ගොඩාක් පිං ස්වාමීන් අපි දකින්න හැටියට මහත්තයා අපිට තිබෙනවා මේ මෙන්න මෙහෙම එකක් මං කියන්නම් අපිට තියෙනවා මේ අතුල්ලාගත්ත අනිත්‍යතාවයක් තියෙනවා. ඒ කියන්නේ පොඩ්ඩක් අපි ඇඟේ තවරගෙන තියෙන පුඩි අනිත්‍යතාවයක් අපේ දුක්ඛ ස්වභාවයක් නිසා. එහෙම තියෙනවනේ නිකන් ඕක ටික වෙලාවක් වෙන සුවඳ විලවුන් වුණත් යන්ඩින් මිනිස්සු ගාවන්න ගාන ඒවා ටික වෙලාවක් ඉතින් ඔය මූණේ අතේ පය අතන උඩාගෙන යන ටික වෙලාවක් යන ටික නැති වෙලා යනවා. ඒ වගේ අපේ තිබෙනවා මේ නිකන් එහෙමෙන් අපේ ඇඟේ මූණේ අතුල්ලාගත්ත අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය. තමාර වෙලාවට තිබෙනා මාත්‍යා ඒ ටිකක් අපේ ටිකක් අර මේ තොලදා ගත්තට වඩා ටිකක් මේ ඇන් අපි තව ඩිංගක් ඊට වඩා කාපුවක් මට්ටමක වගේ මේ අනිත්‍ය ස්වභාවයක් දුක්ඛ ස්වභාවයක් පිළිබඳවක් තියෙනවා. සමහර වෙලාවට තේවෙනවා අපිට මේ සමහර ඔක්කොටමනේ සමහර අයට තේවෙනවා ඇඟට වැදිච්ච අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය. ඇඟට කැවිච්ච ඇඟට හොඳට වැඩිච්ච කැවිච්ච අනිත්‍ය දුක්ඛානාත්ම දකින එකක් තියෙනවා. ඔය කියපු සිද්ධිය අනුව බලනකොට මහත්තයා තියෙන්නේ අපිට බොහෝම නිකන් පැවරිච්ච අනිත්‍ය ස්වභාවයක් තියෙන්නේ. ඒක ටික වෙලාවක් යනකොට නැති වෙන මහත්තයා කිව්වේ ඒකයි. ඒක එහෙම තමයි. ඒක එහෙම තමයි. ඔක ඉදිරිපත් කරනවා දේශනාවේ සුතමේ ඥානෙ, චින්තාමේ ඥානෙ, භාවනාමේ ඥානෙ කියලා. ප්‍රඥා කියලා කියනවා. සුතමේ පඤ්ඤා, චින්තාමේ පඤ්ඤා, භාවනාමේ පඤ්ඤා කියලා. දැන් සුතමේ ඥානෙ වශයෙන් ගත්තයන් පස්සේ අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියනවා. අනිත්‍ය කියලා අහලා තිබෙන හැබැයි නිකන් එක ඒක අහලා නිකන් අර නිකන් අපේ නිකන් ඇඟේ තවරගත්ත අනිත්‍යකමක්. දුක්ඛානිච්ඡං දුක්ඛං අනත්තේ ඕම තමයි යන්නේ සංසාරේ කියලා අර කියන්නේ. ඉතින් ඕවා නිකන් මේ ඇඟේ කටේ තොලේ තවරගත්ත නිකන් අනිත්‍ය ඩිංගිත්ත. ඕකෙන් මේ වැඩේ අදින්න බෑ. ගෙනියන්න බෑ. තව ටිකක් තියෙනවා මාත්‍යා. තව ටිකක් ඉස්සරහට යනකොට තියෙනවා මේ අපේ ටිකක් අර චින්තාමේ ගතියක් තියෙනවනේ. ඒක ටිකක් තියෙන්න ඕන. ඒක ඇවිල්ලා ටිකක් අර කටේ දාලා හැපුවා වගේ යමක්. පොඩ්ඩක් තියෙනවා. එක වෙලා වරක් දෙවරක් කෑ වගේ. හැබැයි මේක ඇඟට පත්තියන් වෙන්න නම් මේ හොඳට මේක කනවා වගේ මේක ඇඟට උරා ගන්නවා වගේ හොඳට පත්තියන් වෙන්න වේල් ගානට ගන්න ඕනේ. ඒක භාවනාව තුළින් තමයි එන්නේ. භාවනාව තුළින් එනවා ඒකට කියනවා භාවනා ප්‍රඥාව කියලා. ඒ නිසා මහත්තයා ඒ මට්ටමට ගන්න නිතර නිතර නිතර නිතරක සුතමෙන් එහාට ගියේ, චින්තාවෙන් එහාට ගියේ, භාවනාවෙන් එහාට ගිය එකක් වෙන්න ඕනේ. භාවනාවේ ඥාණයට පත්වෙච්ච එකක් වෙන්න ඕනේ. ඉතින් මේ වෙලාවේ මහත්තයා ආපයකට ওই ටික තමයි කියන්න තියෙන්නේ. ඉතින් තවත් මොනාට තියෙනවා නම් ඉතින් ඉස්සරහට දැනගන්න පුළුවන් අහන්න පුළුවන් තෙරුවන් සරණයි සේරුවන් සරණයි බොහොම පිං ස්වාමීන් වහන්සේ. ගරු ස්වාමීන් වහන්සේගෙන් අතුල් පාගෙන අවසරයි ඒතරම් ඊටාම වටිනා වටිනාම ධර්ම දේශනාවක් අපිට අහන්න ලැබුණේ මගේ තියෙන ප්‍රශ්නය දැන් සංකතයි එතකොට දැන් මම දෙයක් දකිනකොට ඒක පස්සේ දුවන්නේ නැතුව මට පුළුවන් දැන් ඔන්න මගේ සිත දුවනවා නම් යම් කිසි කැමති දෙයකට මට හිතන්න පුළුවන් ඔක සංකතයක් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා. නමුත් බොහොම වෙලාවට මට පේන්නේ මම දෙයක් දිහා බලනවා නම් ඒක දිහා බලාගෙන ඒක උපේක්ෂාවෙන් වගේ ඒක ඒක ගැන නැවත වරක් හිතන්න යන්නේ නැහැ. එහෙම දේවල් තමයි වැඩියම තියෙන්නේ. දැන් මම යක් හදනවා නම් එහෙම නැත්තම් පාරේ යනවා නම් එහෙම. නමුත් ඔතන තියනවා නේද මේ මමත්වය මමයි දකින්නේ එහෙම නැත්තම් නිත්‍යභාවයක් ගැන කියනවද කියලා මේ ගැන ටිකක් විස්තර කරලා දෙනවා නම් උන්වහන්සේට බොහොම පිං. ඔව් ඒක මේ ඒ ඒ මට තේරුම් ගත්ත හැටියට මේ ප්‍රශ්නය ඉදිරිපත් කරපු ඒ මහත්මියට තව ওই ප්‍රශ්නේ මේ ගොඩාක් කියන්න තියෙනවා ඒක හැබැයි මේ ඒකේ ඒ ඒ ප්‍රශ්නය දීගෑරගෙන යනකොට ඒක ගුලි වුණා වගේ වුණා කියලා නම් මට තේරෙන්නේ. ඒක හරියටම යන්නේ නැතුව නමුත් මම කොටසක් ඒක තේරුම් ගත්තා ඒ කියන්නේ යන දේ. හැබැයි ප්‍රශ්නේ පැදුරේ තියෙන වගේ ඒක එතිලා ගියා ගුලි වුණා. අපි ඔගෙන මෙහෙම හිතමු. ඇත්තට ලෝකයේ අවංකවම හිතනවා නම් හිතට හොරා යන්නේ නැතුව හිතට අවංකව ඉන්න අපි බලනවා නම් ලෝකයේ යම්කිසි දෙයක් දිහා දකිනකොට බලනකොට හොඳයි කියලා සම්මත කරගත්ත දේවල් තුල අපේ හිතට හොඳ රහක් දැනෙනවා. හොඳට රහක් දැනෙනවා. හොඳට ඒකින්ද රහ හොඳට දැනෙන්න දැනෙන්න වෙන්නේ මොකද්ද? ඒකට අල්ලන ගතියත් හොඳට තදට තදට එනවා. එහෙමනේ ගම් ඩිංගි යන වගේ නෙවෙයි පාර වලින් යන්නේ. ඒ ආන්නේ ඒ වගේ මේ තදෙන් අපේ හිත ඇලෙනවා. ඒ ඇලෙන්නේ ඇයි? ඒකේ රසක්, වින්දනයක්. ඕක තියෙන නිසායි. ඊළඟට ඒක සමහර වෙලාවට ධර්මයේ අහන්නා වූ අපිට මෙහෙම එකක් වෙනවා. ඒ වෙන්නේ යම් කිසි දෙයක් දැක්කයින් පස්සේ එතනින් හිමීට ඇහැ අයින් කරගන්නවා හිත අයින් කරගන්නවට වඩා යම් කිසි දෙයක් අහනකොට හිමීට කන අයින් කරගන්නවා ඒකෙන් මේ හිත අයින් කරගන්නවට වඩා ඒක කරන හේතුව අපි අබන්තිකුත් අහලා තියෙන මේක හොඳ නෑ කියලා හැම වෙලාවෙම ඒ දකින රහ දෙයින් රහ දෙයින් ඇහැ හිමීට ඇදලා අනිත් පැත්තට ඔළුව හරවලා ගත්තට ඒ තරම් ලේසියකින් ඒකට නැමිලා තිබෙන හිත එහෙම ගන්න බෑ. හේතුව හිත තව ටිකක් පිටිපස්සට ඇවිල්ලා හිත හිතයි ඉන්නගෙන. හැබැයි අපි සමාජයට අපි ඉදිරිපත් කරන්නේ එහෙම නෙවෙයි. ඒක හැබැයි ඊට වඩා හොඳ දෙයක් තමයි කෙලින්ම අවංකත්වයට බහැලා හිතන ඇයි මම මේක හිතන්නේ? මට දැනෙනව නේද ඒක රසයක්. ඇයි මට මේම රසය දැනෙන්නේ? මං ඒ ගැන මේ විදිහට හිතනවන්නේ. මගේ හිත මේ වස්තුව ගැන, මේ දර්ශනය ගැන, මේ සිද්ධිය ගැන, මේ ආපු දේ ගැන මේ විදිහට මේ විදිහට හිතන මේ මේ කොටස් වලට මගේ හිත යනවා මේ මේ විදිහට හිතනින්ද හිතනින්ද නෙමෙයි නේද මගේ මට රහ දැනෙන්නේ කියලා මම වින්දිනයක් වින්දින ඒ විදිහට හිතුවම නේද කියලා Tamange හිත හිතන්නා වූ හිත දිහා බලනකොට අවංකවම ඇතුළත ඉන්නා වූ හොරා පේනවා. තමන්ගේ ඇතුළත ඉන්නා වූ ඇලීම අරගෙන යන්නා වූ වින්දනය හදා දෙවන්නා වූ හිතන ක්‍රමය අපිට හොඳට අහු වෙනවා. එහෙම ක්‍රමේ දකිනකොට ඒක මෙනෙහි වෙනකොට ඉබේම අරක අතහැරෙනවා. දැන් සිද්ධිය පිළිබඳව දන්නේ නැතුව එහෙම නැත්නම් අපි හොඳ ලස්සන මේ දෙයක් තියෙනවා. හොඳ ලස්සන දෙයක් තිබෙනවා. ඒ ලස්සන දේ අපි මොකද කරන්නේ දෙවිදියකට හිතන එකක් තමයි මිනිස්සු ඉස්සරහා හිතනවා කියනවා ඇතුලේ හොරෙන් හිතනවා. ඇතුලේ හොරෙන් හොඳයි කියලා හිතනවා සාමාන්‍යයෙන් මිනිස් මිනිස්සු ඉදිරිපිට මාව ඉදිරි මම ඉදිරිපත් කරන්නේ මෙහෙමයි හරිම අප්‍රසන්නයි කැතයි ඒ වගේම ගඳයි පිළිකුලයි මේ පව් ගුලියක් අරකම හැබැයි එහෙම හිත වචන ප්‍රකාශ කරාට ඒක හිතින්නේ නේක නෙවෙයි හොඳම වැඩේ තමයි එහෙමනේ ස්වභාවය. හොඳ වැඩේ තමයි අවංකවම බලන්ට ඒකේ රහක් තියෙනවා. ඒ රහ තියෙන්නේ ඇයි? යම්කිසි ආකාරයකට හිතන හිඳයි කියලා. සමහරද වස්තු තිබෙනවා පිළිකොල දාන්න අමාරුයි. ඒ කියන්නේ අපි හිතමු හොඳ දෙයක් වෙනවා කියලා. හොඳ දෙයක් තිබුණයින් පස්සේ ඒ හොඳ දෙයට අපි කොච්චර කැතයි ගඳයි පිළිකුලයි කියලා කිව්වට ඒක අර හොඳ දේ හැටියට ගණන් ගන්න එක සැර වැඩි නිසා කැත ගඳ පිළිකුලයි නරකයි අප්‍රසන්නයි කියලා ගිහිල්ලා ඒ වස්තුවට එල්ලුවාට නිකන් ඒ කැතයි ගඳයි පිළිකුලයි කියන එක නිකාම අසරණ වෙලා ඒ වස්තුවෙන් කඩ හැලෙනවා ඒක බිමට හැලෙනවා ඉස්සරහට තද්දට යන්නේ ඒක හොඳයි කියන එකම තමයි ඒක නිසා මේ ඒ විදිහේ සිද්ධ වෙනවා හැබැයි මෙහෙම එකක් වෙනවා අපි ඉස්සර වෙලා ඒ වගේ පරිසරයකින් අයින් වෙලා හිතන්න ටිකක් පුරුදු වුණාම අපි හිතමු අපි හිතමු මේ ඔය මරණයක් ලස්සනට ඩෙකරේට් කරලා හොඳ ලස්සනට ඔය ෆ්ලා මේකක්ද මේ ෆ්ලෝරිස්ලා ගාවට ගිහිල්ලා තිබෙන ඔය මේ ෆියුනරල් පාලර් එක තිබෙන එකක් නෙවෙයි ඒවා ඉතින් ටිකක් අර ඩෙකරේට් වෙච්ච ඒවා ඩෙකරේට් වෙච්ච ඒවානේ සාමාන්‍යයෙන් ওই සිද්ධ වෙන යුදාම යුද්ධ කලකෝලාල වෙමින් මැරිච්ච අසරණ අයින ආන්නේ ඒ වගේ දැක්කයන් පස්සේ අපේ හිත ඒකට ඇප්ලයි කරලා ඒකට යොදලා ටිකක් හිතන්න පුරුදු පස්සේ ඊට පස්සේ අර වගේ ඕනම ලස්සන දෙයකට යොදන්න පුළුවන් හරි ලේසියෙන්. ඔන්න ඔය විදිහේ ක්‍රමයක් තියෙනවා මට කෙටියෙන් මේ වෙලාවේ හැටියට කියන්න පුළුවන්කම තියෙන්නේ. ওই ටික තමයි ඉතින් ධර්මාභෝධි වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. බොහොම පිං මම ඒ කුලල කියපු කතන්දරේ සත්‍යයි ඒ කියන්නේ දැන් මම භාවනා කරනකොට මම හිතනවා දැන් අලුත් කැමරාවකින් දකින්න පුළුවන් සත්වයක් ඉන්නකොට එතනින් වටේට වාෂ්ප වෙන්න වගේ Tamange කයින් මේ හැමතිස්සෙම වාෂ්ප වීමක් වගේ දෙයක් තියෙනවා. එතකොට දැන් මම දකිනවා මේ කයේ කියන එක දියවිල යන දෙයක් හැටියට. නිතරම දියවිල ගෙවිගෙන යන දෙයක්. එතකොට එහෙම එහෙම ගත්තාම දැන් සංකත ධර්ම ඒ වගේ දියවි යන දේවල් කඩා වැටෙනවා. මම එතකොට මම ලස්සනේ කියලා හිතන දෙයක් දකින්නකොට මට පුළුවන් හිතන්න ඔතන තියෙන්නේ ගින්දරක් මහා එහෙම නැත්නම් කැමක් දැනනම් මට හිත මට ගන්න පුළුවන් සිත් එතෙන්ට ඒක වසනම් මම කනවාද කවදාවත් නැහැනේ එතකොට ඒක ඒ කොච්චර ලස්සන තිබුණත් ඒක විසක් මොකද දුක එතන තියෙන්නේ ඒක මම ගත්තොත් මට ඇති වෙන්නේ දුක් මේ જાතිය මනුස්ස ලෝකෙදික නෙමෙයි ඊට වඩා අනන්ත ඕ නරකාදී ඒවයි මේවයි ගිහිල්ලා ගින්දරට අහුවෙන ඒ දුක. එතකොට ගිනි යකඩයක් අල්ලපු වගේ දෙයක් වගේ මේ රූපයට යනකොට මේක පුරුදු කරලා තියෙනවා නම් හිතේ මට පුළුවන්කම තියෙන්න ඕන ඒක වැඩෙන්න ඕන ওই රූප වලට ඇලෙන්න එපා කියන එක. නමුත් මගේ ප්‍රශ්නේ උනේ දැන් දෙයක් දිහා බලාගෙන ඒ ඒ Tamanගේ සිත ඇදී යන බව දකිනවනම් හරි. එහෙම කරන්න පුළුවන්. හුඟක් වෙලාවට සිත ඇදී යන බව දකින්නේ නැහැ. ඉතින් එතකොට අන්න එහෙම වෙලාවට භාවනා කරන්න දෙයක් තියනවද කියන එකයි මගේ ප්‍රශ්නය වුනේ. පෙරවන් සරණයි. තියෙනවා. ඒ ඒ කියපු කොටස් වල සමහර ඒවා හරියි. මුලින් ඉදිරිපත් කරපු ඒකේ කොටසේ සමහර ඒවා හරි ඒ කියන්නේ එතනදී භාවනා කරන්න දෙයක් තිබෙනවා ඒ තමයි එකක් තමයි තමන් කොච්චර මෙනෙහි කරත් තවත් හිතට ඇදිලා යන්නේ ඒ වස්තුවේ අවබෝධය අඩු නිසායි. ඒක තමයි ඒක. අනිත් එක තමයි තමන් මේ දැඩි අධිෂ්ඨානයක් එතනින් හදාගන්නත් ඕන. ඒ වගේම තමන්ගේ හිත හොඳට සීයෙන් නුවණින් යුක්තව ඒක බලනකොට නොපෙනී තියන්නේ. හොඳට පේනවා. ඒ වගේම ඒ පේනකොට අර යන බලයත් අඩු වෙලා ඊළඟට ඒ වස්තුවේ තිබෙනා වූ කාරණයක් මේ හොඳට තේරිලා මේ වැටහිලා හිත පාලනය කරන්න පුළුවන්කම තිබෙනවා මෙන්න මෙහෙමත් තිබෙනවා මේ කාරණයක් ඒ තමයි අර විතක්ක සංඨාන සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක් තියෙන. ඒකේ තියෙන පස් ක්‍රමයක් ඔය අරමුණක් ආවන් පස්සේ අයින් කරන්නට ඒ ඒ පස්කරණේ එකක් තමයි කියන්න පුළුවන් අරමුණෙන් තව අරමුණකට ටක් ගාලා මාරු කරන්න ඕන කියලා කියනවා. එහෙම වුණාන් පස්සෙත් පුළුවන්. දැන් එක එක්කෙනාගේ මානසික මට්ටම් එක එක විදියයිනේ. ඔය දේශනාවල් තියෙන ඒ පුජ්‍යලයාගේ තිබෙන්නා වූ හැකියාවල් ඒවට බලලානේ උග්ගටිතාන්‍යු විපංචිතාන්‍යු නෙయ్య කියලා වශයෙන්. ඉතින් ඒක නිසා සමහරුන්ට ඔක ලේසියෙන් කරන්න පුළුවන් සමහරුන්ට ටිකක් වෙලා යනවා. ඒක නිසා අරමුණෙන් අරමුණට මාරු කරන්න ඕනේ. ඒ මාරු කරායින් පස්සේ දෙවෙනි අරමුණට වැඩියෙන් අවධානයක් යොමුන් පස්සේ පළවෙනි එක අමතක වෙලා යනවා. එහෙම වුණායින් පස්සේ නැවත හිමින් තීරුවෙන් ඒක මේ නුවණින් යුක්තව මෙනෙහි කරන්නට පුළුවන් අවස්ථාවක් තිබෙනවා. සැරගතිය බල වෙනවා. බොහෝම පිං තේරුම් ගත්තා. හොඳයි තවත් අනිත් අල්ලයන් මිත්‍රෙන්ටත් එකතු වෙන්න පුළුවන් මිත්‍ර මිත්‍රියෝ මම යුරෝප් වල කට්ටිය වෙන් කරලත් අඳුනාගත්තා ඒකේ අපිත් තම සමග ඉන්නවා තුෂ්ට මහත්මයාගේ අම්මා ඉන්නවා මම හිතන්නේ සෝබද්ද මහත්මිය නිශාන්ත මහත්මයා රවි මහත්මයා කල්යاني මහත්මිය ඒ වගේ අයලා එකතු වෙන්න මම හිතනවා මම ආරාධනා අනිත් ආරාධනා කරන්න නම් එන්න නමුත් අද ආරාධනා කරන්න හිතුණා අද දවසේදී මේ යුරෝප් සාකච්ඡාවට පළමුවතට එක් වෙනවා කියලා අපිට දැන දිලා දෙන අතුල සිරිවර්ධන මහත්මයා සහය මහත්මිය ඇතුළු අය ඒ අය ඉතාමත් ගෞරවයෙන් සාකච්ඡාවට අපි පිළිගන්නවා මේ සාකච්ඡා මාලාවට අතුල මහත්මයාට යොමු වෙන්න කැමතියි මේ ඔබට පුළුවන් සාකච්ඡාවට එකතු වෙන්න. මයික් එක අන්මියුට් කරලා කතා කරන්න. ඔව් තේරුම් සමහරයි පරිත් <coughs> මාත්‍ය මේ මට අලුත්ම අසුල් මාත්‍ය අලුතින්ම එකතු වෙන්නේ මම හිතන්නේ සාමාන්‍ය මයික් අන්මියුට් කරගෙන තියෙන නැතුවත් ඇති තේරුම් සමහරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ දෙවන් සංගම සුමනන්ස ඔබ වහන්සේට අනන්ත ප්‍රමාණ වාරයක් පින් <coughs> අප කෙරේ මහත් කරුණාවෙන් මේ ඔබ වහන්සේ මෙච්චර කාර්යබහුල ජීවිතයක් ගත කරද්දි මේ ලෝකා කණ්ඩායම වෙනින් කරුණාවෙන් මේ පැයකට පමණ කලින් ඉහළ ඉහිද්දි කියලා ඔබ වහන්සේගෙන් පැමිණ අපි වෙනුවෙන් දේශනා කිරීම ගැන ඔබ වහන්සේට নমස්කාර කෝරු ගෞරවය පුද කරනවා. ඔබ වහන්සේට එකම ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේට යොමු කරන්න කැමති ප්‍රශ්නයක් මොකද අපි හැමතිස්සෙම සංකත අසංකත ධර්මය කියලා ගත්තාම අපි අපිට පේන්නේ ලෝකයාගේ මේ ඕලාරික වශයෙන් රූප වශයෙන් ගන්න කොටස. ළඟදී මම ශ්‍රවණය කරන්න ලැබුණා කම්ම නිධානය කියන සූත්‍ර දේශනාව මේ සූත්‍ර දේශනාවේ කර්මයේ නිධානය කොහෙද කියලා හොයාගෙන යනකොට මට අවබෝධ කරගන්න පුළුවන් වුණා ස්වාමීන් වහන්සේ තැනක් මෙතෙක් මට අවබෝධ කරගන්න නොගත්ත මම වැරදියම වහන්සේ නිවර්ති කරන්න. ඒ කියන්නේ අපි මෙතෙක් වශයෙන් අපි දැනගෙන හිටියේ කර්මයෙන් අපි දැනගෙන හිටිය දස අකුසල් කියන එක ඒක අකුසල කර්ම කරන්න හොඳ නැහැ කියන එක අපි දැනන පංචශීලයේ යෙදීමෙන් යම් කිසි දෙයකින් ඒවා වෙන් වෙනවා. ඒ වුණාට අපි දැන් මේ ධර්ම මාර්ගය යනකොට අපි ඉති පොඩ්ඩක් ඉහට ගිහිල්ලා ධර්ම අකුසල් නොකර ලෝභ දේශ මොහ පිළිපිනපේව ඒකත් මේ අකුසල මූල වශයෙන් ඒකත් අපිට යොමු යමුනවා මේ ඇත්තම වහන්සේ කිය විදිහට සුතම ඥානිය වර්ධනය කර ගැනීම වශයෙන් ඊට පස්සේ තම නිදාන සූත්‍රයේ මට දැන දැනුනේ මේ මේ අපි කරන් අපි අපි අපි රකින්නා සීලයත් ඇත්තටම සීල සමාධි ප්‍රඥා කියන එකත් මේකත් යම්කිසි සංකත ධර්මයක් ඒ කියන්නේ සමහරක් අවස්ථාවල අපි අපි දන්නවා අපි අපේ හිතේ සත්‍යාකාර කෙලෙස් අනුසයන් තියෙනවා කියලා කියන රාගාංශය, පටිඝාංශය, මානංශය, විචිකිච්ඡාංශය, දිත්‍යාංශය වශයෙන් ඉතින් යම්ක ශාස්ත්‍ර ස්වාමීන් වහන්සේ කොච්චර මේ වළක්කගෙන හිටියත් මේ අනුසය වශයෙන් නිදාගෙන ඉන්න ධර්ම කොටස් අවදි වෙනවා. ඒ කියන්නේ අපි අපි කොච්චර කරත් මේ తాවකාලික උත්සාහයක රැඳෙන්නේ ඒ ඒ අනුසය ධර්මයේ අවස්ථානුකූලව මතුවෙනවා. ඒ කියන්නේ අපි මේ රකින්න සීලයත් එතකොට ස්වාමීන් වහන්සේ සංකතයක්ද? එතකොට නිර්වාණය දක්වාම අපිට මේ මේ මේ මේ අභියෝගය තියනවාද? හොඳයි ස්වාමීන් වහන්සේ තියෙනවා. ඒ කියන්නේ කිව්වේ තියෙනවා. ඒ කියන්නේ දැන් අපි නිර්වාණයේ අපි සාමාන්‍යයෙන් අපි කියන වචනය පාවිච්චි කරන්නේ සංකේතාත්මකවයි මම කියන වචනේ පාවිච්චි කරන්නේ සංකේතාත්මකවයි සම්මුතිය පිහිටා එතකොට ඇත්තටම සිද්ධ වෙනවා නම් මේක මේ අපේ මේ අදහගෙන ඉන්න පින්වතුන්ගේ එක එක ධර්ම දැනුම් මණ්ඩල ඇති ශක්තිය ඇති නමුත් ඇත්තම කියනවා නම් වෙන්නේ සංකත ධර්මයකින් අසංකත ධර්මයක් දකින්නවා කියන එක තමයි වෙන්නේ හේතුව අකුසල ධර්ම ඔක්කොම සංකතයිනේ රූපේ සංකතයි වේදනා සංඥා සංකාර විඥාන ඔක්කොම සංකතයි. සංඛාර යටතේ ගැනෙන්නා වූ සද්ධාව සංකතයි ඊළඟට වීරිය සංකත ධර්මයක් ඊළඟට සතිය සංකත ධර්මයක් සමාධිය සංකත ධර්මයක් ප්‍රඥාව සංකත ධර්මයක් විදර්ශනා ඥාන ඔක්කෝම සංකත ධර්ම ඊළඟට ඔය කියන මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ධර්ම ඔක්කොම සංකති ධර්ම කසින ධර්ම ඔක්කොම සංකතයි ඉතින් ඔය ඒම සංකත ධර්ම හැටියට කතා කරන මේ මාර්ග ධර්ම වලට යනකොටත් ඇත්ත වශයෙන්ම ඇවිල්ලා මේ මාර්ග ඥාන පහළ වෙනවනේ ඒ මාර්ග ඥාන පහළ වෙනකොටත් ඇත්ත වශයෙන්ම ඒවත් හේතු වලින් හටගන්නේ. ඒව හැබැයි අර එකක් තිබෙන්නේ අර ලෞකික ස්කන්ධේලා සලකන්නේ ඒක වෙන කතාවක්. හැබැයි මාර්ගයේ පහළ වෙන්නා වූ මේ මාර්ගයේ පහළ වෙන්නා වූ මාර්ග සිතත් ඇති වෙලා නැති වෙනවනේ. එතකොට මාර්ගසිත ඇති වෙලා නැති වුණේ නැත්නම් ඵලසිත පහළ වෙන්න බෑනේ. ඵලසිත පහළ වෙලා ඇති උනේ නැති උනේ නැත්නම් නැවත මිනිස්යාට මේ මම සෝවාන් වුණයි කියලා ප්‍රත්‍යක්ෂා ඥාන පහළ වෙන්න බෑනේ. ඉතින් ඒ ඔක්කොම සංකත යටතට යටතේ තියෙනවා. ඒ සංකත ධර්මයක් වන්නා වූ ප්‍රඥා ධර්මයෙන් තමයි අසංකත වූ අසංකත වූ නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නේ දකින්නේ. ඒ සංකත ධර්මයක් වන්නා වූ ප්‍රඥාවට තවත් උපකාරී සංකත ධර්ම සීල ගුණ ඊළඟට විරති ධර්ම සමාධි ධර්ම උපකාර සංකත ධර්ම මණ්ඩලයක ප්‍රධානියක් වන්නා වූ ප්‍රඥාවෙන් අසංකත ධර්මයේ දකිනවා හැබැයි එහෙම අසංකත ධාතුවක් වන නිර්වාණ ධාතුව පිවිතුරු නිර්වාණ ධාතුව පෙන්වා දුන්නේ මේ සංකත ධර්මයක් වන ශ්‍රේෂ්ඨ වූ ප්‍රඥාවයි කියලා හිතාගෙනවත් ඒ ප්‍රඥාවටවත් මේ ඇලුම් කරන්නේ හේතුව ඒකේ ලක්ෂණ දැක බුදුරජාන් වහන්සේ බුදුරජාන් වහන්සේ ඒ නිසා දේශනා කරනෝනේ මට මේ පරම ශාන්ත වූ ලෞතුරා බුදුබව නිර්වාණ ධාතුව ලබා ගත්තා ලබා දුන්නා වූ ඒ ඥාණයවත් මට ඇලීමක් නැහැ කියලා ඒ කියන්නේ ඒක කියන්නේ ඔය ධම්මට්ඨිත ඥානය කියන තැන කියන්නේ. තම්පි කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං. ඒ ඥානය වුණත් නැති වෙන, වැය වෙන දෙයක්. ඒක නිසා මෙතනදි කියන්න තිබෙන්නේ අසංකත ධාතුව වන්නා වූ දෙයක් නිර්වාණ ධාතුව දකින්නේ සංකත පැත්තට බර වී තිබෙන්නා වූ ප්‍රඥා අප කියන ධර්මයකින්. ඒක ඉතින් ඒක සීලයෙමුත් සීලයත් ඒකටයි තිය අපි අනිතර තමයි අර අනුසේ ධර්ම එනවා. අනුසේ ධර්ම ඇවිල්ලා එක එක පීඩාවල් කරනවා. ඒ අනුසේ ධර්ම එනකොට අනුසේ මේක අනුසයක් නිසා ආවේ කියලා තේරුම් ගන්නකොට මේක යටපත් කරන්නට ආයේ නැතු මේ ඒක නිදි කරවන්න පුළුවන්. නිවන් අවබෝධ කරගන්න තාක්කල් නිවන් අවබෝධ කරගන්න තාක්කල් අපිට ඔය කෙලෙස් නිදි කරවලා තියන්න වෙනවා. හේතුව මේ ඔය මං දන්නවා සමහර තැන්වල ඔය මේ ගෙවල් දොරවල් වල වැඩ කරවා මිනිස්සු වැඩ කරගන්නේ ළමයි නිදි කරවලා. හේතුව ඒගොල්ලෝ නැගිට්ටයෙන් පස්සේ හරි කරදරයි. කෑ ගන්නවා, අදිනවා, ඒ මේ දඟලනවා, දුවනවා. ඒගොල්ලෝ ආම්බම් කරන්න ගියන් පස්සේ මේ හරි අමාරුයි. ඒක නිසා සමහර වැඩිහිටියෝ කාන්තාවෝ පියපක්ෂයේ අය ඒගොල්ලෝ දරුවෝ නිදි කරවලා ඒ ළමයි නිදිය අත්ත ගමන් තමයි මේ අනිත් වැඩපල කරගන්නේ. ඒ වගේ කෙලස් කියන දේවල් නිදි කරවලා වටලා කලාන්ත ගස්සලා තියාගෙන අනුසේ වශයෙන්ම තියෙන්නල ඒ අතර තමයි කරන්න ඕනන්නේ ඒ අනුසේ නසන්න පුළුවන් ශක්තිය හදන්න ඕනේ ඒ විලාසෙ. තේරුවන් සරණයි. බොහොම බොහොම පින් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට හොඳින් තේරුම් කර දුන්නා. ඒ වගේම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වදා වදාළපු සූත්‍ර දේශනාවටම කිත් වෙන සූත්‍ර දේශනාවක් මම අහලා තියෙනවා චූල සාරෝපම සූත්‍රය කියලා. ඒකෙත් මේ ගහක් ගහක අරටුවක් උපමා කරලාමයි මේ මේ දේශනාව පවත්වන්නේ. ඒකිනු කියන කියලා දෙනවා බුදුන් වහන්සේ. ඒ කියන්නේ කටුවක් ගන්න ආපු කෙනෙක් කොලාතු රොඩු අරන් යනට වැඩි කරටුවම හොයාගන්න ඕනේ කියලා ඒක ඒක ඒක ඒක විශේෂයෙන් මේක ප්‍රයිවට් භික්ෂුන් වහන්සේලා භික්ෂුන් වහන්සේලාට මේ දේශනා කරලා තිබුණේ මේකේ විශේෂයෙන්ම මේකෙත් කියන ස්වාමීන් වහන්සේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ස්වාමීන් වහන්සේනත් එපා සීලය හැමෙත් නවතින්න එපා සමාධි හැමෙත් නවතින්න එපා ඥාන දර්ශනය හැමෙත් නවතින්න එපා එහෙනම් ඒක පහු කරලා ප්‍රථම අධ්‍යාන දෙති අධ්‍යාන තුති අධ්‍යාන ආදී වශයෙන් විරෝධ සමාපත්තිය වෙනකම් යන්න කියලා. ඒක ස්වාමීන් වහන්සේ අපි අපේ මට්ටමේ අපි දැන් මේ ඉන්න මට්ටමින් අපි කොතනද නවතින්න ඕන ස්වාමීන් වහන්සේ? එහෙමයි සරණයි. ඒ මට්ටමේ කොතනකවත් නවතින්න හොඳ නැහැ. කෙලවරටම යන්න ඕන. ඔක්කොම නවතින්න හිතන්නවත් හොඳ නැහැ. එන ඇතුණොත් ඉවරයි. බොහොම පිං ස්වාමීන් වහන්සේ. අපි යොමු අපි අනිත් මම ආර්ථනා කරනවා අද අද මේ මතුකල් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට මතුකල් දීපු සූත්‍ර දේශනාව තුල අපේ ප්‍රශ්නයක් ප්‍රශ්නෙට විසඳුමත් ඒ විසඳුම කරා යා යුතු ආකාරයත් සියලු දේම උන්වහන්සේගේ දේශනාව තුළ පැහැදිලි වුණා කියලා එකයි අපිට නම් හැගෙන්නේ. ඒ කියන්නේ උන්වහන්සේ පැහැදිලි කරලා දුන්නානේ අපිට සංකත ධර්ම යන් වලින් වට වෙලා ඉන්න අපිට මේ සංකත ධර්මයන් හඳුනා ගැනීමම තමයි ප්‍රඥාව වශයෙන් හඳුනා ගන්න වෙන්නේ. ඒ සඳහා අපි කළ යුතු මාර්ගයක් ඇටියට උන්වහන්සේ අපිට ආදර්ශාංගික මාර්ගයම බව පෙන්වා දීලා පැහැදිලි කරලා දුන්නා. ඔතින් නො જાතිය, ඔතින් නො මරණාදී වශයෙන් ඒ දුක් ගිනි කුරා ගැනීම ඒ සම්මාදිත ඇති කරගෙන ඒ ඇතුලින් ඇතිවන්නා වූ ඒ ශ්‍රද්ධාව, වීරිය ආදී දේවල් ඒවා අපේ අතපය වගේ ඉන්ද්‍රියන් බවට පත් කරගෙන ඒ කියන්නේ ඒවා ඉන්ද්‍රිය ධර්මයන් බවට පත් කර ගැනීම නිසා ඒ ඇතිවන්නා වූ වීරිය තුලින් තවදුරටත් අපි මේ සංකත ධර්ම අඳුරා ගන්න කියන කාරණාව. එතකොට ඒ වගේම සංකත ධර්මවල මේ අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ඇති ලක්ෂණ ගැන බලනවා කියන්නේ මේ එළියට වූ ඒ පටිවිආපෝතේ වලින් හදිච්ච දේ තුල ඇති ලක්ෂණ බලනවා. දෙමු නැත්නම් අපි සංකප්ප ධර්ම වලට අපි දාන ප්‍රඥාප්ති වල උන්වහන්සේ අපිට කලින් පැහැදිලි කරලා දීලා තියෙන මේ ප්‍රඥාප්ති හින්දානේ අපි මේ අල්ලාගන්නේ මම මේ මගේ මගේ දරුවා අරමේ කියලා. ඒ ප්‍රඥාප්ති වල දේ දකින්නවා. ඉතින් මේ ආකාරයේ අපිට අවතීන විදිහකින් සාකච්ඡා ගොඩක් අද කරන්න පුළුවන් මේ සූත්‍ර දේශනාව තුලම ඉඳලා. ඒ නිසා මම කල්ලාගෙන මෙතන ආරාධනා කරනවා මේ සූත්‍ර දේශනාව තුළ ඉඳලම අපි සාකච්ඡාව ගෙනියමු. මොකද මේ සූත්‍ර දේශනාව වැදගත්. මේ සූත්‍ර දේශනාවට ගෙලිහෙන්න දෙන්න එපා. සූත්‍ර දේශනාව තුළ ඉඳලා සාකච්ඡා කරන්න. මේ මේ කල්යන මිත්‍රයන්ට යොමු වෙනවා යුරෝපීය කල්යන මිත්‍රයන්ට මේ විනාඩි තව 10ක් විතර කාලයක් තියෙනවා 10ක් පාරක් විතර ගන්න පුළුවන්. කෙටියෙන් ප්‍රශ්න අහන්න කාලය ගැන හිතලා යොමු වෙන්න පුළුවන් රවි මහත්මයාට අතුල මහත්මයා වුණ කියලා. කල්යන මහත්මිය, සුබත් මහත්මිය, නිසාන්ත ආරාධනා කරනවා සත්‍යලස් වහන්සේ දැන් මේ කියලා දීපු ධර්ම දේශනාව වෙනුත් දැන් කෙරුණ සාකච්ඡාව වෙනුත් බොහොම ලස්සනට කරුණු පැහැදිලි වුණා. බොහොම පිං ඔබ වහන්සේට දැන් භාවනා කරනකොට ඇත්තටම ඔබ වහන්සේ කියපු විදිහට මේ කාරණා කාරණා ගැඹුරට යන්න යන්න පැහැදිලිව දකින්න පුළුවන් වෙනවා. නමුත් මේක අර අවබෝධ වෙලා තිබුණේ නෑ මීට කලින් මේ සංකත ධර්මවල ස්වභාවය භාවනාවේදී දැකීම තුලින්ම තමයි මේ ගිහින් සංකතයේ ස්වභාවය දැකලා එතනින් එහාට අසංකතයේ ස්වභාවය දකින්න යන්න පුළුවන් කියන කාරණාව පැහැදිලි වුණ එක ගැන බොහෝම සන්තෝසයි ස්වාමින් වහන්සේ දැන් මේ නිසා දැන් අපි කරන භාවනාව බොහෝ විට අපි හුඟක් දෙනෙක් භාවනා කරන්නේ අපි කලාතුරකින් දවසක රිට්‍රීට් එකකට ගිහිල්ලා එහෙම වගේ භාවනා කරනවට වඩා මේ මේ සංකතිය නිතර නිතර දැකීමටත් සංකතිය තුලින් ඉහාට දකින්න ඒකේ මතුවෙන නැති වෙන හැටි ස්වභාවය නිතර නිතර දකින්න පුරුදු වුණු වෙන්න ස්වාමීන් වහන්සේ මේක දිනපතාම වාගේ අඩු ගානේ සතියකට දවස් කීපයක් වාගේවත් භාවනාව කළොත් පුහුණු කළොත්ද සුදුසු ක්‍රමය වෙන්නේ රිට්‍රීට් එකකට ගිහිල්ලා ඊට වඩා ගැඹුරට ගිහින් භාවනා කරන්න පුළුවන්. නමුත් ඒ අර වඩාගත්තු සිත පුහුණු කිරීම දිගින් දිගට ගෙනියන්න දිනපතාම හෝ සතියකට දවස් 3-4ක් හෝ අපි ගිහියන් නිසා ඒ භාවනා කිරීම අවශ්‍යයි නේද? ඒක එහෙම විය යුතුද කියලා ඔබ වහන්සේගෙන් අහනවා. බොහොම පිං පැහැදිලි කළා දෙන්න. මේ මට ප්‍රායෝගිකව කියන්න පුළුවන් එකක් තමයි ඒ කියන්නේ මේ මම හිතන්නේ ඉස්සර කාලේ තිබිච්ච ලෝකය නෙවෙයි අපිට තියෙන්නේ දැන්. ඉස්සර තිබිච්ච ශ්‍රී ලංකා සමාජය ඉන්දියානු සමාජය තුළ තිබුණේ කටුමැටි ගහපු ගයක් දේවල් තමයි තිබුණේ. ඉතින් අර සාමාන්‍ය පරිසරයේ ගස් කොළන් එක තිබිච්ච ඊළඟට ගෙදරක හරකෙක් දෙන්නෙක් ඉන්නවා ඊළඟට ඉතින් කුකුළු ටිකක් ඉන්නවා ඊළඟට ඉතින් ඔය ඒ වගේ පරිසරයක ස්වාභාවික තිබුණේ දැන් තියෙනවා මේ ආටිෆිෂල් කෘතිම පාරවල් තුටවා ගත්තාන් පස්සේ අපි හිතමු මෝල්ලයකට ගියයින් පස්සේ මේ දවට වාහනයක් ගත්තාන් පස්සේ ඉස්සර තිබුණේ කොහේ හරි යනොත් ගොන් කරත්තයක් තිබුණේ අස්ස කරත්තයක් තිබුණේ ඉතින් ওই වගේ දැන් එහෙම නෙවෙයි වාහන තියෙන. ඉතින් මේ වගේ තියෙන්නේ ඉතින් ඒක නිසාම මිනිස්සුන්ගේ මේ කෙලෙස් අවදි වීම අලුත් අලුත් ඒවලට වැඩි. ඒක නිසා ඉස්සර වගේ නෙවෙයි ඉස්සර පන්සලකට ගියයින් පස්සේ ආරාමයකට සේනාසනෙ ගියන් පස්සේ ශ්‍රද්ධාව මතුවලා එන පරිසරයක් ඒ පරිසරෙත් තිබෙන. දැන් දැන් දැමුත් නැති නෑ තියෙනවා. දැන් කෙලස් වස්තු වල කෙලස් මොඩිෆිකේෂන් එක වැඩි. මොඩර්න් කෙලස් වස්තු මොඩර්න් වෙලා. ඒක නිසා මේ අර ඒක නිසා වෙන්නේ ස්වාභාවික පරිසරයේ ඉන්නා අයට වඩා මේ කෙලෙස් අවදි වීම කෙලෙස් නැගිටවන ගති හරි වැඩි. හරි වැඩි. ඒක නිසා යම් කෙනෙක් උත්සාහයක් දැරුවොත් භාවනා කරන්නට ඒක උදේ දරපු උත්සාහය පොඩ්ඩක් මොකක් හරි කඩේට ගිහිල්ලා ගේන්න යනකොට ඒක කඩහැරෙනවා. ඊළඟට හැන්දෑවට මොකක් හරි භාවනාවක් කරලා ඒක ඉවරලා ඊට පස්සේ ටීවී එක දාපු ගාම අර තිබිච්ච ටික ආයෙ කඩහැලෙනවා. ඔය වගේ ගතියක් තමයි දැන් තියෙන්නේ. ඒක නිසා මේ කෙලෙස් වැඩි වෙන කාල තියෙනවනේ. ලෝකයේ තිබෙනවා කෙලෙස් වැඩි වෙන කාල සහ කෙලෙස් අඩු කාල කියලා. කෙලෙස් අඩු කාලවල මිනිස්සුන්ගේ වැඩි ආයස දීර්ඝයි. දීර්ඝායස වැඩි, ලෙඩ රෝග අඩුයි. කෙලෙස් වැඩි කාලවලට කෙටි ආයස, ලෙඩ රෝග වැඩි, කරදර වැඩි, පීඩා වැඩි, දුක් පීඩා වැඩි. එහෙම තියෙනවා. ඇඳීම් බැලීමුත් වැඩි. ඉතින් මේ දැන් කාලේ ඕකයි තියෙන්නේ. ඒක නිසා මගේ අවංකවම මේ එහෙම නැත්නම් ඒකට කියන්නේ ප්‍රකාශනය තමයි අද කාලේ කරනවා නම් නිරන්තරයෙන් භාවනා කරන්න අවශ්‍ය කරනු යොදාගෙන උදේත් පුළුවන් නම් හොඳයි දවල්ත් පුළුවන් නම් හොඳයි ධර්ම සාකච්ඡා කිරීමත් හොඳයි ඇහිීමත් හොඳයි භාවනා කිරීමත් හොඳයි රිට්‍රීට් කරන එකත් හොඳයි ඒක අත්දැකීමෙන් කියන්නේ මේ භාවනා වැඩසටහනකට රිට්‍රීට් එකකට යනකොට ඒකේ පුදුම විදිහේ සාමූහික බලයක් එක්කාසු කරලා දෙනවනේ තමන්ගේ බලය විතරක් නෙමෙයි අනිත් අයගේ ශක්තිය අනිත් අයගේ ආදර්ශය අනිත් අයගේ කරුණාවන්තකම ඌව එකාසු කළ මහා ධර්ම බල පින්දේකින් පෝෂණය වෙච්ච හිතක් තමයි හැදෙන්නේ ඔය භාවනා රිට්‍රීට් වලින් වැඩසටහන් වල. ඒවා අපි හොඳට අත්දැකීමෙන් දකිනවා. ඒවා ගෙන් ගත්ත ශක්තිය තව ගෙදර දොරේදී තව කරගෙන යන්න පුළුවන්. ඔය දැන් සමහරලාට ඔය භාවනා වැඩසටහනකට ගිහිල්ලා ආපු අය ඒ භාවනා වැඩසටහනට ගිහිල්ලා ආපු ගාම සතිය දෙක දිගට භාවනා කරනවා. හැබැයි ටිකක් ඒකෙන් මග ඇරෙනකොට ඊට පස්සේ පොඩ පොඩ දවස් දෙක ඕකෝක වෙන වෙනවට ගිහිල්ලා අඩු වෙනවා. ඔහොමත් වෙනවා. ඒක නිසා හොඳට අධ්‍යක්ීම් තියෙනවා අපේ පින්වුතුන්ටත් නිරන්තරයෙන් භාවනා කරන එකත් හොඳයි. අහුවෙන අහුවෙන හැම වෙලාවෙම භාවනා කරන එකත් හොඳයි. එතකොට අර කෙලෙසුන්ට එන්න තියෙන ඉඩකඩ ඇහිරෙනවා රිට්‍රීට් යන එකත් හොඳයි එතකොටත් කෙලෙසුන්ට එන්න තියෙන ඉඩකඩ ඇහිරෙනවා දියුණු වෙනවා මේ කාලය තුල කරන්න තියෙන්නේ ඔන්න ඔය ටික තමයි ඉස්සර වගේ නෙවෙයි පෙරවන් සර් පෙරවන් සර් සයන්වන්ස හොඳයි අද දවසේදී අපිට වැඩසටහන නිමා කරන්න වෙලාව ලැබිලා තිනවා මම ඒ නිසා ඊටම ගෞරවයෙන් දුෂ්ට මහත්මයාට මේ යුරෝප් කණ්ඩායම වෙනුවෙන් දුෂ්ට මහත්මයාට යොමු වෙනවා ස්වාමීන් වහන්සේට ඒ පින්දීම කරන්න කෙටියෙන්. ඉන්නතුළු අපි ස්වාමීන් වහන්සේට මේ වෙලාව සාකච්ඡා අනිවා කරනවා. ඉතින් කල්ලාණ මිත්‍රෙන් ආරාධනා කරනවා ලබන සතියේ ඉරිදා දිනයේදී සිඩ්නි වෙලාවෙන් 8ට ඒ කියන්නේ ලංකා වෙලාවෙන් මම හිතන්නේ දෙකමාරට මේ යුරෝ සාකච්ඡාව පැවැත්වෙන බව මතක් කරනවා. උගලඟ වෙලාවෙන් වෙනසක් ඇති. නමුත් ඒ විදිහ තමයි කරන්න වෙන්නේ. ඒ නිසා ඒ වෙලාව හදාගෙන ඒ වෙලාවට සහභාගී වෙන්න ලබන සති වැඩසටහන පවත්වනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි අවසරයි ගෞරවනීය ස්වාමින්වහන්ස ඇත්තටම අද සාකච්ඡා කරපු ධර්ම කරුණු අපිට එදිනදා ජීවිතේ හැම මොහොතක් පාසාම ප්‍රායෝගිකව යොදවා ගත යුතු කරුණු සමූහයක් ඉතාම සාවධානව අහගෙන හිටියා ස්වාමින්වහන්ස ඔබ වහන්සේට අප්‍රමාණ පිං ඒ වගේ ප්‍රායෝගික කරුණු වශයෙන් අපිට ඒවා තමයි ධර්මදේශනා වශයෙන් වැඩිපුරම අවශ්‍ය වෙන්නේ කියලා හිතනවා. අපේ එන අපිට තේරෙනවා අපිට කෙලස් තියෙනවා කියලා අපි එකපාරට දෙයක් දැක්කම හුවහම එකපාරටම ඒවට යොමු වෙන ගතිය තවමත් තියෙනවා. ඉතින් ඒවා පහ කරගන්න අඩු කරගන්න පාලනය කරගන්න බොහොම ඒ වගේ ධර්මදේශනාවලින් ලැබෙන උපකාරය අප්‍රමාණයි. ස්වාමීන් වහන්සේ ඒ නිසා අපිට විශාල උපකාරයක් වුණා මේ ධර්මදේශනාව කියලා කියන්න පුළුවන්. ඉතින් වහන්සේ අපිට බොහෝ කාලයක් ඉඳලා දැන් ධර්මයේ අභිධර්මය ආදී වශයෙන් අපිට ධර්ම දානමය වශයෙන් සහභාගී වෙලා ඒවට එදිලා අවවාද උපදෙස් දෙනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අප අපපත් කරගත්තා වූ යම්තා කුසලානිසංස බලෙනුත් ඔබ වහන්සේගේ ධර්මදේශනාමය කුසලානිසංස බලෙනුත් ආයු වර්ණ සැප බල ප්‍රඥා වැඩේවා ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන ආකාරයට ඊතා සුව පහසුවෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්සේ ඊළඟට අපිට මේ මේ වගේ ධර්ම දානයක් දැන් බොහෝ කාලයක් අවුරුදු 15කට වඩා වැඩි කාලයක ඉඳලා ධර්ම දානය දෙන අපගේ කල්යාණ මිත්‍ර දරුවක්ත මහත්මයාට හදපත්ලෙම්ම ඊටාම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා අපි අත්පත් කරගත්තා වූ කුසල් සියල්ල ඔබතුමාටත් පවුලේ සැමටත් අත්පත් වේවා දෙමව්පියන්ටත් පතන ආකාරයෙන් ඉතා සුව පහසුවෙන් නිර්වාණ අවබෝධ වේවා නිවන් දක්නාතුරු කල්යාණ මිත්‍ර සත්පුරුෂයින්ම සේවනයට ලැබේවා ඒ වගේම සුසිත මහත්මයා ඇතුළු බොහෝ පිරිසක් අපිට මේ කටයුතු සඳහා උදව්පකාර කරනවා ඊළඟට මේ ධර්මදේශනා වරින් වර නිතර ශ්‍රවණය කරනවා ලෝකේ පුරා ඉන්න කල්යාණ මිතුරු මිතුරියන් ඒ සෑම සියලුම දෙනාට මේ සියලු කුසල් බලයෙන් පතන් අවබෝධය වලින් නිර්වාණ අවබෝධය ලැබේවා නිවන් දක්නා ජාති දක්වා සත්පුරුෂ කල්යාණ මිත්‍රයින් මිත්‍රයින් ආශ්‍රය කරමින් සුගති පුණ්‍ය භූමි වලම ඉපදිලා සුතාසුව පහසුවෙන් මගඵල නිවන් අවබෝධ කරගන්න හේතු වේවා වාසනාව වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු සමාජ මාත් ශ්‍රීමති මාත්නේ මම පස්සේ කතා කරන්නේ ලලිත් මාත්නේ පොඩ්ඩක් මතක් කරන්න අපේ 19 ගතින හොඳයි ඔය තාම ගෞරවයෙන් පූජ්‍යපාද වැලිමඩ දිනාලංකා ස්වාමීන් වහන්සේට අපි යොමු වෙමු ස්වාමීන් වහන්සේ අද දවසේදී වැඩසටහන අපි මේ ආකාරයට නිමා කරන ස්වාමීන් වහන්සේ මම ලංකිත වෙනවා. හොඳයි පින්වත්නි හැම දිනාටම තෙරුවන් සරණයි. මේ අපේ අද ධර්ම දේශනාවට සහ සම්බන්ධ වෙන්නේ අනපේක්ෂිත ආකාරයෙන් ඉතින් ඒ වුණත් ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ පිළිබඳව හිතලා මෙනෙහි කරලා ඒ ධර්මයේ පිළිබඳව වචන හසුරවන්ට යෙදීම ගැන අපි සන්තෝෂ වෙනවා මේ පින්වතුන්ගේ හිතවලට යම්කිසි ධර්ම කුට්ටාසයක් එක්කාසු කරන්නට ලැබිච්ච ඒ ගැනත් අපි කුසල සිත් පහළ කරගන්නවා. ඉතින් අපේ පින්වත් මහත්මිය මතක් කළා වගේම සෑම ඉතින් ආශිර්වාද කරනවා. ඉතින් මේ මහත්මියටත් දලුවත් මහත්මියටත් මේ සම්බන්ධයෙන් සංවිධාන කටයුතු කරන තුසිත මහත්මයාට සෑම දිනාටම පින් දෙනවා. ඉතින් සෑම දිනාගේම සිත්වලට ඔය අද කතා කළා වූ මේ ධර්ම කොටාස සංකත ධර්මයන්ගේ තිබෙන සංකත ලක්ෂණ හඳුනාගෙන ගැනීමට සංකත ලක්ෂ තීරු ගන්නට සංකත ලක්ෂ හඳුනා ගන්නට සංකත ලක්ෂණ අවබෝධ කර ගන්නට අඩුවෙන් යන්තන්නේ පරිපූර්ණ පිරිසිදුව පෑදිරව සම්පූර්ණ අවබෝධ කර ගන්නට මේ කතා කරපු අත්තාදීපතේ ගුණේ හේතු වේවා ලෝකාධිපතියේ ගුණේ හේතු වේවා ධම්මාධිපතියේ ගුණේ හේතු වේවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කොට පාරමේ ධර්ම හිත දිනු කරගෙන සංගත ලක්ෂණ ධර්මයන් අවබෝධ කරගෙන ඒ වගේම සංකත ලක්ෂණයන් තිබෙන්නා වූ සංකත ධර්ම සමූහයෙන් හිත මුදවාගෙන අසංකත ධාතුවට හිතපත් කරගන්නට නිවෙන සැනසෙන්න මේ මහා අනර්ග ධර්ම මාර්ගය ධර්මයේ ඇසීමේ පින හේතු උපනිශ්‍රේ වේවා සෑම දිනාටම නිවන් අවබෝධ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු සාදු සිතරන් සම්පීතං සංගමවත්තං පුඤ්ඤකෙත්නතරං දුක්ඛේ ඥානත්තං සම්මතං සාරිපිතාදිතේ රාණං ආගතං පටිපටිවා සිතා සීලතය වස්සං සම්පස්සහ සියලු දෙනාට දෙවන් සරණයි සරණයි සාදු සාදු සාදු